තියෙනවා. කියන්නේ මට හොදට දෙන්නෙත් නෑ මම දෙන්නෙත් නෑ මේ මේ මේ උල පාරකට. ඒ කන්දේ මේ සම්පත්. එහෙනම් හැතුලට විසයි. තිබිච්ච තන කොළ වලට වතුර දාපුවම විසයි. බෑ. හතරක් දින ගියාම තේන් කියන විස හැදෙනවා. Galilea ở vùng 45 này Thank you. එන ලෑත් වෙනවා කියන්නේ. හලෝ තෙරුවන් සරණයි. අපි අද මේ දවස්වල ඉරපායව පොඩ්ඩක් පමා වෙලා විනාඩි 5ක් විතර පමා වෙලා. තාම අපි ලෑස්ති වෙනවා. එහෙනම් අපි වන්දනා කරලා පටන් ගන්නවා. ඕක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඈ. සුවපත් වෙන්න සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කම කම සුවපත් සුවපත් දැයි කර්ණීය යෝගාචර සංග්‍රහයෙන් අවසරයි අපි මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන කරන යන වැඩපිළිවෙලේ සෙනසුරාදා අපි කාලය වෙන් කරගෙන තියෙන මේ ධර්ම සාකච්ඡාව සඳහායි. අදත් අපිට ධර්ම සාකච්ඡාව සඳහා කාලයක් ලැබෙමිලා තියෙන්නේ. ඉතින් අපි මේක හතහමාර ඉඳලා 9 දක්වා පැයකමාරක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මේ මුල් විනාඩි සල්පේ යෝගාශ්‍රමීය ව්‍යවස්ථාව කතිකාවත කියවනවා. චාරිත්‍රාක් වශයෙන් ඊට පස්සේ අපි උදාන පාළියේ අද දවසට නියමිතව ගාථා රත්නයක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාට මාතෘකා ඉදිරිපත් කරගන්නවා ඊට පස්සේ සභාවේ අනුමැතිය පරිදි ඒක විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගන්නවා මේ සාමාන්‍ය මතක් කිරීමක්.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 කළ යුතුයි. ලාභ කීර්ති ප්‍රශංසාකාමතාදී අසාසනික අදාසකින් තොරව ශාසන පරමාර්ථයන් හදාල් සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකෙන්ද ශාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාර කාරක මණ්ඩලයකින්ද ඊට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතු ශික්ෂා සාජීවෙන් සමාන වූ සම සම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරී ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මේකෙන් හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. මෙම උදාාර ව්‍යාපාරයේ හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මේකෙන් හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළෙහි යාමට හේතු පැන්නේ හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය ගේ පැවිදි කායවිසිනෝද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපනකමට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණේක භික්ෂුපත්පත්ති සාරලන සෑම අධ්‍යාපනයක දියුණුව ජීවිත වන හේයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන් නීද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණ ආධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවැතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාරි පංචමානි ප්‍රධානං යානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජමාය ප්‍රධානක්කමාය අසටෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති කුසල අකුසලානං ධම්මාන පහනාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ලවරක්කමෝ අනික්හිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ වරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානි කෝ රාජකුමාර පංචපදානං යන මජ්ක්‍ධිම නිකායේ බෝධි රාජ සූත්‍රයේ වදාළ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ විසෝදෙත්තා පබ්බාජේත යයි වදාළෙයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියුණු වොහොත් ඕගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූ දසරිලා සීලයක පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුස්තන කනවත්වා හේරණ වන ධාමාවත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්ති ආදෝහාදීන් හෝ ගුණ නැති පිංගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස් පන්තිනිවත් කළ යුතුය ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ කිසිදු වෙනස් නැගීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසින කුසල් පිරී අකුසල් වැඩේ නම් එබඳු කවරකුවද ආශ්‍රයන කළ යුතු බව වදාළෙහි කැපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී විසකේ ලජ්ජී ධර්මයන් වෙනසියා කිෙහි පරීක්ෂාකට භාරගත යුතුය. පිරිසීමේ අභ්‍යාසය පැමිණ ලැබීමට පැමිණ හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුසුභාරකාරාදී නැති විට මැතුලත් කරගත යුතුය. පිටතින්නේ නේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසමන් භික්ෂූන් තල්ලි කර උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුසායකමයි පාණන් වාසයේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි එවං මාතෝ අනත්ථාය සංවත්තති අතයි ධම් භික්කවේ පාපමිත්තතා. යයි වදාළේන් සරණාර්ථේට හේතු පාපමිත්‍ර ආශ්‍රේ විසකුරු සපුන් මෙන් බහැරකොට. සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ පතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන් නිපීඨා තිබඳු ලජ්ජී සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙතිය යුතුය. කලර සුසු පරිතිසිකපත මැඩීමට කිසිවර කිසිඩක් නොලැබෙන පරිදි පංචසත්ක සංගායනාදී තබාවදාල සංගණ්‍යත්‍ය සීකොට. කුඩා මහත් කිසු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකුම් සීලයද හොඳින් අසාවලා දැනගෙන කිකි වණ්ඩන් යනාදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක හැම භික්ෂූන් කුදුමා සියලුවත් පිළිවෙත් හොඳින් දන උල්ගෙන අනතිමානිව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචරා ගෝචර අනාචාර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දන උගෙන දලදරු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදීන් බණ කීම ආදී අසා කටයුත්ත හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දැයි යෙදී යුතුය. නිද්දාරාමතා භාසාරාමතා ඝනසංගනිකාරාමතා ආදී සාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතා ආදී දස කතාවත් වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්මසුත අනුගා අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවනේ මේ ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්‍යාප්ති ධර්මයේ උද්ඝාණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිස ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනන්ලෝමික ගී සංසර්ගයේ සිද්ධ නොවන සේද කුල දූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. එතකොට මේ කියවන්ට යෙදුනේ යෝගාස්ත්‍රමී කතිකාවතේ මුල් අර්ධයයි අපි අනිත් දවසට මේ 27 ඉඳලා 57 දක්වා ඉතිරි අර්ධය කියනවා කියන මතක් කිරීම සමග පළවෙනි අංකෙ මෙතන නතර වෙනවා. අපි අහුම්කන් දෙමු උදාන ගාථා පාළියට අද දවසට වාරි පැමිණිච්චා. උපාසක උපාසකස්ස ඒත පුත්තකෝ පියෝමනාපෝ කාලංකතෝ හෝති අතකෝ සම්බහුලා උපාසකා අල්ලවත්තා අල්ලකේසා දිවා දිවස යේන භගවා තේන උපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නේකෝ තේ උපාසකේ නිසින්නේ මේ නිසින්නේ මේ උපාසකෝ නෑ උපාසකේ නිසින්නේකෝ නිසින්නේ කෝතේ උපාසකේ භගවා ඒතද වෝච කින්නුකෝතුම්හි උපාසකා අල්ලවත්තා අල්ලකේසා ඉදූප සංකන්තා දිවා දිවස්සාති එවං උත්තේ එවං උත්තේසෝ උපාසකෝ භගවන්තං ඒතද වෝච මයිහං කෝබන්තේ ඒකපුත්තකෝසි පියෝමනෝකෝ පියෝමනෝකෝ කාලං කතෝ තේන මයං අල්ලවත්තා තේල අල්ලකේසා ඉදූප සංකන්තා දිවා දිවස්සාති අතකෝ භගවා ඒතමත්තං විදිත්වා තායන් වේලායන් ඉමං ගාතං උදානේති පිය රූපස්සාද ගතිතාසේ දේවකායා පුතු මනුස්සාච අගාවිනෝ පරිජුන්නා මච්චුරා ගස්සවත් වසංගච්ඡanti යේ වේ දිවාචරත්තෝ ච අපමත්තා ජහන්ති පිය රූපං තේවේ කනන්ති අගමූලං මච්චුනෝ ආමිසන්දුරති වත්තන්ති සිංහල එක මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාගතුන් වහන්සේ සවැත්නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමෙහි වසනසේක එසමෙහි එක්තරා උපාසකයෙකුගේ පිය වූ මනාප වූ එකම පුත්‍රයා කලුරිය කලේ වෙයි ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කේස ඇත්තාහු මධ්‍යාහන වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෝය එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක වුණෝය භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙක වුණා වූ ඒ උපාසකයනට උපාසකයිනි කවර හේකින් තෙවි මධ්‍යාහන වේලාවෙහි තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කේස ඇත්තාහු මෙහි පැමිණියහු දැයි යසාවදාලසේක මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මට ප්‍රිය වූ මනාපෝ එකම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා කලුරිය කලේය. ඒ හේතුවෙන් අපි තෙත්තුවත් සැත්තමෝ තෙත්තු ගෙසැත්තමෝ මධ්‍යාහන වේලාවෙහි මෙහි පැමිණියම්හයි කීය. අතකෝ බග් ඉක්බිති භාග්‍යවත් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහල කළසේක. ප්‍රිය ස්වභාවය ඇති රූපස්කන්ධ ආදීන්හි සුඛ වේදනා සාදීයෙන් බැඳී ගිය සිත් ඇති බොහෝ චතුර්මහරාජිකාදී දේව සමූහයෝද මිනිස්යෝද කායික චේතයිසක දුක් කායික චේතසික දුකින් දුක්ඛිත වූාහු රෝගයෙන් විපත්තියෙන් හා යෞවනා රෝග යෞවන ආරෝග්‍ය ආදී සම්පත්තියෙන්ද පිරිහුණාහු මත්ත්‍යු රාජයාගේ වශයට යති යම් කිසි කෙනෙක් දවල් හිදු රාත්‍රියේහිදු අප්‍රමත්තද ඔහු ඒකාන්තයෙන් ප්‍රිය රූපය දුරු කෙරෙති ඔහු මායාගේ ආමිෂය වූ මේ ශාසනයෙන් පිටත් කිසිවෙකුත් විසිනුත් ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමා මේකෙත් අර ඉස්සලා අපි ගියවුරු ගියමානිකත් එකේ අච්චර උග්‍ර බරපතල තත්ත්වයකදී බුදුහාමුදුර ළඟට ආවට බුදුහාමුදුර අහසටයි බණ කියන්නේ. ඒන මනුස්සයර කිසියම් මේ අදාළ දෙයක් නෙවෙයි කතා කරන්නේ. ඉස්සලාගේ කතා කරන්නේ අර පවුල ළමයි හම්බෙන්න ගිහිල්ලා ගිතෙල් කැටියක් බීලා ඇවිල්ලා මිනිහා මාරු කරනවා. ඒත් මනුස්සයා කියනවා අනේ මිනිසුන්ගේ හැටි බලපල්ලා කියලා. මේකෙත් අර බබා නැති වෙලා මනුස්සයා කියලා දුක් ගැන විලි කියනවා අඬා හො ගන්නවා මේ කඳුළු හෙලාගෙන. පුදුරජනන්ති කල්පනා කරන්නේ මේක කල්ලාතුව දැනගෙන භාවනා කරපු කෙනා සනීපෙන් ඉන්නවා කියලා. ඉතින් එච්චර මිසක් අර අර දුකටපත් වෙච්ච එක්කනහට මේ පිරිත් නූල ගැට ගහගන්නේ මේ වතුර ටික බීපන් ඔය දරුවා දිවි ලෝකයා උපන් දිවි ලෝකයා ගියේ නැත්තම් මෙන්න ඉනිමගක් තියෙනවා ගිහිල්ලා දීපන් මොකක්වත් නැහැ ඒක නිසා මේ මේ උදාන ගාථා වගේ දේවල් කියන මිනිස්සු කැමති නැහැ ධම්මපදයට කැමති ධම්මපදේ මොකද කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කතා කරනවා මේකේ ඌව කතා කරන්නේ මේකේ කතා කරන්නේ ඊට බොහෝම ඉහළ මට්ටමකින් මේ ශාසනයක් තියෙන වෙලාවේදී හරියට කියනවා නම් යමක් කමක් කන්න බැරි පුළුවන් කට්ටිය බැරි කෙනෙක් ආපුවාම දෙන උත්තරයක් වගේ අර වික්ටෝරියා රජින ඉන්න කාලේ ලොකු දුර්භික්ෂයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා මාලිගාව වටේ පෙළපාලි යනවලු. රජිනි දන්නේත් නැති. ගෝතාව ඇවිල්ලා අහන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කිව්වලු මෙන්න මෙහෙමයි මේ මිනිස්සු මේ දුර්භික්ෂය නිසා ආහාර නැතුව පෙළපාලි යනවා. ඉතින් බල්කනි ළඟට ගිහලා කළු කටට එන්න ගියානේ. ඉතින් මේ මිනිස්සු කළු මේ මොකද කියලා ආපුවම අනේ අනේ මේ දෙවිනාසී අපිට පාන් නැතිකමයි තියෙන. අයියෝ පාන් නැත්නම් ඉතින් කේක් කපල්ලකෝ කිව්වා. මොකද මේ මාලිගාවේ ඇති වෙන්න කේක් තියෙනවා කන්න වෙලාවක් නැතුව තියෙන්නේ. ඉතියාගෙන ඉතින් පාන් නැත්නම් මොකටද කොහේ පොළ පොළ කරන්නේ කේක් කපලා කියලා. ඒ වගේ බුදුහාමර කියන්නේ අපි ළඟ කේක් තියෙනවා. අපි එදා කේක් තමයි හැදුවේ. ඔය පාන් හොට අඬන්න එපා කේක් කපලා කියන වගේ කතාවක්. ඒ නිසා මේ බන කොහොමඩක්වත් අදාළ කරන්න බෑ. අදාළ කරන්න පුළුවන් අපි ඔගේ පැත්තකට භාවනා කරන අයට ගෙවල් ගැන කල්පනා කරනකොට, දරුවෝ ගැන කල්පනා කරනකොට හිතෙන පිටන්න පුළුවන් ඔන්න ගිහිල්ලා ඕක තමයි හම්බ කරන්නේ. හම්බ කරලා ආයෙත් අඬහව ගාගෙන ආවට පස්සේ බුදුහාමුදුරන්ගේ එව්වට උත්තර නැහැ. තිබුණත් එව්ව නෙමෙයි උත්තර කියන්නේ. උත්තර කියලා කියන්නේ මේක දැනගෙන සංසාරය කියලා කියන්නේ එහෙම දඬුව මේ මේ කටුවටක් සංසාරය කියලා කියන්නේ එහෙම දඟගයක්. ඉතින් ඒ දඟගේ ඉඳගෙන ඉතින් දරුවෝ හම්බ කරාට පස්සේ ඉතින් ඉතින් මේ හම්බෙන් තාක් නැති වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා හා යොබ්බනා ජරාන්තා හා මහද්දනා විනාශා මේ හැම හැම දෙෙම හැම හැමවීමක්ම විയോഗෙන් විയോഗා විയോഗන්තා එකතු වීම සියල්ල විയോഗෙන් හමාරයි සියලු ධනේ නැතිවීමෙන් හමාරයි සියලු යෝවුන්කම මේ ජරාවෙන් හමාරයි මෙහෙම එකක් තියෙන එකේ අර තියෙන වෙලාවේ උඩ දානවා නැතිනොට ඇඳහව ගා ගන්නවා ඉතින් ඒකට ඉතින් සරුවචනාන්තේ ඒ වගේ දුක් ගන්න යන්නේ නැහැ. ඒකට විකල්පයක් පෙන්දලා දීලා ඒක මතක් කර එකයි කරන්නේ. ඒක නිසා මේ බණ භාවනා කරන අයටත් ඒ වගේ දේවල් දකින්න තියෙන්න ඕනේ. දැකලිවලා මිනිස්සු ඒ වගේ වෙලාවට මුළු බූදලේ මුළු ජීවිතේ මුළු පණ එපා කියන රැක්කට ඒව එකක් ගැස්සුණාට පස්සේ ඒ මනුස්සෙන්ට මේ පෝර කියලා ඇල්ලද්දා වගේ කඳුළු හෙලාගෙන කෙස් කඩාගෙන තෙමාගෙන දැඳුල් තෙමාගෙන මූණු තෙමාගෙන තමයි ඉන්නේ. ඉතින් එතකොට මේ කිසිම හවුහරණක් පේන්නේ නැහැ. ඒ හවුහරණක් මේ වචනෙන් වෙයි කියලාත් මට සැකක් තියෙනවා. එහෙම එහෙම කිව්වට පස්සේ මෙහෙමයි මේ කාරණා කියලා ඒ මිනිස්සු තේරුම් ගන්න තැනක නැහැ. ඔය සම්ත්‍යමතිතුන් තුමාට තේරුණා, බාහ්‍ය දාර්ශනිකයට තේරුණා, පටාචාරාවට තේරුණා, කිසాగවට තේරුණා. ඒ ඒ උග්‍ර තත්ත්වයට තේරුණා. මේ මිනිසාට තේරෙන්නේ නමුත් ඒක අර කටපාඩම් කරන ඉඳලා ආනන්ද හාමුදුරුව ධර්ම සාකච්ඡාවේදී ධර්ම සංගායනාවේ ඉදිරිපත් කරන්නේ පස්සේ <clears throat> පහළ වෙන විනිජ ජනතාව මේ දේ කරලා දුකටපත් වෙනවට වැඩිය වෙච්ච දේ කියවලා තේරුම් අරගෙන අපිව මෙහෙන් මේ වැඩෙන් අමතක කරලා කරන්න හදන හැම වැඩකින්ම කරෙන්නේ ඔන්න වගේ මේ විනාශ මුඛයකට කරුණ රස කරගන්න එකයි රස කරලා එකවර කඩලා ගියාට පස්සේ හෙමිට හෙමිට එකතු කරන්නේ එකවර කඩලා යනවා. ඒක වතුර ගොඩාක් එකතු කරපෙලාදී බැම්ම ගලවලා ගියා වගේ. එතකොට දවල් රෑ පුතියගෙන ඉන්න ගමක් උඩින් බැම්මක වැව ගලවලා ගියොත් ගමම ඇරයි යනවා. නිදාගෙන ඉන්න ගමක් මහා ඕගයකට අරගෙන යනවා වගේ අරගෙන ගියාට පස්සේ ගමක් තිබුණ තැනක් වැවක් තිබුණ තැන හොයන්න නැහැ. මේ තරම් පාළුවකටපත් වෙනවා. ඒ බව දැනගෙන මේ තාමත් මේ සැලසුම් කරන ඒවා පිළිබඳ සැලසුම් කරන්න එපයි කියන්නේ නැහැ. නමුත් දැනගෙන සැලසුම පිළිබඳව මේ කරන්නේ මෙහෙම සැලසුමක් කියලා දැනගෙන කරනවා නම් ලාභේ තියෙන එක කැඩුනයි කියලා එච්චර තද වියෝගයටපත් වෙන්නේ නැහැ. තද දුකකටපත් වෙන්නේ නැහැ. ඒ ඒ දේවල් සඳහා ඒ තරම්ම මැරිගෙන වැඩ කරන්නේත් නැහැ. අතිරික්තයක් හම්බෙච්ච වෙලාවේ කරන දේ කරනවා. නමුත් Tamange විවේකයේ Tamange බහන භාවනා කරගෙන තමයි යන්නේ. ඉතින් එහෙම සැලසුමක් ජීවිතේ හදාගත්තේ නැති කෙනාට අර වගේ අන්තවලට වැටෙනවා. මට එකම පුතෙක් ඉන්නවා කිව්වම මේ තාත්තට හරි සන්තෝෂයි. මේ සුද්ධෝදන රජුරණ සිද්ධාර්ථ කුමාරය හම්බුණා වගේ. නමුත් ඒ පුතා ගියාට පස්සේ ඉතින් අර තේරම ඉවරයි. තපසට පැවිද්දට පුතෙක් ඇත්ත හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා මැරුණයි කියලා දුකකුත් නැහැ. එතකොට පෞල් කණ එකනා කියන්නේ මේ ජීවිතෙන් පැන යාමක්. ඕහොම නෙවෙයි කරන්න තියෙන්නේ අපි වගේ පුළුවන් නම් මේවා කරපල්ලකෝ කියලා. බුදුහාමුදුරන් දන්නෝ කරලා කරලා කරලා සාරාංශකයේ කල්පලක්ෂයක් කරලා තමයි ඒ අත්දැකීම් තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ සමාජශීලී ධර්මයක් කරන්න මේක. ඒක නිසා මේක බහුජනතාවට ප්‍රිය වෙයි කියලා බුදුහාමතුරු හීනකින්වත් හිතුවේ නැහැ. බෞද්ධ රාජ්‍යයක් හදන්නවත් බෞද්ධාගමට ආපු නැති කාරණා බුද්ධාගමට ගණ්ඩවක්වත් වැඩක් නැහැ. මොකද මේක තේරුම් ගන්න පුළුවන් මනුස්සයට විතරයි ඒකේ තේරුමක් තියෙන්නේ. එහෙම නැතුව මේ කලේ මුණින් නමලා තියෙන වෙලදී වතුරක් කළ වැඩක් නැහැ. ඒ නිසා බණ භාවනා කරන අයට මේකෙන් නිකන් අදාළ නැහැ. ඈත වෙච්ච සිද්ධියක්. නමුත් ගන්න ඕනේ අපි භාවනාවකින් තොර වෙලා මොනවාරි දෙයකට යෙදෙනවනම් යෙදෙන්නේ ඔන්න ඔය වගේ කාරණාවක් ඉස්මතු කරගන්න. නමුත් ඒ කාරණාව අවසාන වශයෙන් අපිට කරන්නේ මොකද්ද? බලාපොරොත්තු සුන් කිරීමක් තමයි. ඒක නිසා මේ භාවනා කරන අය සඳහා කියපු කතා බණක් මේකේ තියෙන්නේ. එහෙම නැතුව මේ පියරූපස්ස පියරූපසාද ගති පියරූප අස්සාද ගතිතාසේ පිරූපයන්ගේ ආස මේ මේ බැඳී ගිය සිත් ගතිතාසේ දේවකායා පුතු මනුසාච මේක දෙයයන් මනුසයන දෙකටම සමානයි අඝාවිනෝ පරිජුන්න දුක්ඛිත වූහු පිරිුණා වූ මෘත්‍රාජයාගේ වශයට යති පරිජුන්නා කියලා කනද වැටිලා හොම්බෙන් ගියයි කියලා කියන්නේ හොම්බෙන් ගියාට පස්සේ මාරය ඇවිල්ලා අරගෙන යනවා යේ දිවාච රත්තෝච අපමත්තා ජහාන්ති පිය රූපං. එතකොට මේ දිවා රාත්‍රී දෙකේ අල්පම අපමත්තව අප්‍රමාදව සත්‍යමත්ව ගත කරන එක කරන්නේ එවැනි ප්‍රිය රූප දේවල් එහෙම නැත්නම් චක්කුසෝත ගාන જીවහා කියන ඉන්ද්‍රිය බද්ධ වූ කාම ලෝකේ හෝ නැත්නම් කාම ආශාව හෝ එහෙම නැත්නම් මේ මගේ මාගේ කියනා වූ ප්‍රිය වස්තු කෙරෙහි යත්තා වූ භව ආශාව හෝ විභව ආශාව කියන්නේ දුරු කිරීමට කරන කටයුත්තක්. ඉතින් ඒ දුරු කරන කටයුත්තේදී <clears throat> මේ ආගම කියන එකේ තියෙන පැටලිල්ල තමයි ඒක කාම ආශාව දුරු කිරීම කතා කරන්න ආගම කවදාකවත් භව ආශාව දුරු කිරීම කතා කරන්නේ නැහැ. භව ආශාව වඩන මායාවක් ඒකේ තියෙනවා. ඒ නිසා ආගමට බඳනවා. ඒ ආගමේ ඉන්න අය මේ පිංකම් කරලා මතු ආත්මය හොඳ කරගන්න කියනවා. අනම්මනම් කියනවා කාම ආසාව විතරයි පන්න. නමුත් උට භව ආසාවට අහු වෙනවා. නමුත් මේ වගේ පොත්වල කාම ආසාව, භව ආසාව, විභාසාව කියන තුනම අල්ලලයි උපදෙස් දෙන්නේ. ඒක නිසා මේ ප්‍රිය රූපං කියලා කියන්නේ කාම ආසාව, භව ආසාව, විභව ආසාව කියන තුනම පොදුවේ කරන කතාවක්. තේවේ කණන්ති අගමූලං. අන්න මේ ඒ අත්ත විතරක් මේ දුකට වෙන්නව මුල ගලවලා දානවා මච්චුනෝ ආමිෂං දුරනිවත්තන්ති. මුළු තෘෂ්ණාව ඒකාන්තයෙන් හරලා දානවා. මායයට ආමිෂ වූ මේ දේවල් මායයට ආහාර වෙන්නා වූ දේවල් පුළුවන් තරම් අයින් කරන්න උත්සාහ කරනවා. ඒක පේන්නේ හරියට අත්ති කිලමතාන යෝගයක් වාගේ අර ගිහි කෙවල් වල ඉන්න අයට. නමුත් ගිහි කෙවල් වලට අයට මේ වගේ පිවිප්ප යෝග දුකක් එනකොට මේ තේරුම් පැට කරනවා. තපස්සරයට එහෙම සැපකුත් නැහැ, එහෙම දුකකුත් නැහැ. සැපහට ගන්න කියලා තියෙන දේවල් ප්‍රිය කරන මේ දුරු කරන ජීවිතය නැගත කරන්නේ. ඒකත් නැහැ. ඒක නිසා ඒව නැතිවීමෙන් එන දුකත් නැහැ. ඉතින් පොද්දුවේ ගත්තාම දෙක එකතු කරලා ගත්තාම නොසැලෙන තැනක ඉන්නේ. නමුත් මේ ගිහි ජීවිතය ගත කරන එක හිතන්නේ එහෙම වෙච්චා ජීවිතේ ප්‍රිය ගතියක් නැහැ, රස ගතියක් නැහැ. මොනවාරි සිද්ධි තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අර ප්‍රිය දේවල් නිසා කිචකවා ගන්නවා. කිචකවානි hina වෙවි ඉන්නවා. ඕන නැති වෙච්ච දවස වෙනකොට මේ ඒ කායගත් ප්‍රිය කායගත් උත්තර හම්බෙන්න බුදුහාමුදුරු කාට තමයි දුවන්නේ බුදුහම්මෝ කියාගෙන තමයි යන්නේ. නමුත් මේ බුදුහම්මා කිසි දෙයකට උත්තර දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නෑ අනිවාර්යෙන් මේකට මෙන්න මේ සාන්තිය උඹ මේක කරපන් දරුවා වෙනුවෙන් පින්කමක් කරපන් කියලා නොකරනවත්තවත් නෙවෙයි. එහෙම කරන දේවල් ගිහිලා තියෙනවා ධම්මපද කතාව. උදාන ගාතාව එකතු කරලා තියෙන්නේ එහෙම නැතුව ගැඹුරෙන්ම උත්තරයක් දෙන එකක්. ඒක නිසා මේ වගේ දෙයක මේ මේ මේ සූත්‍ර සාරේ මේ ඕජාව නැහැ. ප්‍රිය නැහැ. විකිනෙන්නේ නැහැ. මේ නැවත නැවත කී කියා ඉඳ හිතෙන්නේ නැහැ. කියවලා ඊගාව ගාතාවට තමයි යන්න හිතෙන්නේ. මොකද්ද මේකේ පැතිරෙන ඉතිරෙන ගතියක් නැති නිසා. කෙසේ නමුත් මේ වගේ නියම අර තේරවාදී තේරවාදී කියනට වැඩිය බුදුහාමුදුරගේ පණිවිඩය තියෙනවා. තේරවාදයේ ඕක නැති වෙන්න ඉඩ තියෙනවා. තේරවාදයේ හුඟක් වෙලාවට ඒ ආගම ධර්මයේ රැකගෙන මේ පෞල් ජීවිතත් මේ මොකද්ද කියන්නේ මේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන හැටි තමයි බුද්ධ ධර්මය උගන්වන්නේ. හොඳට පෞල් ජීවිතය ගත කරන හැටි උගන්වන්නට යනවා. එහෙම නැත්නම් මේ ජීවිතය ප්‍රීතිමත් කරන හැටි සාර්ථක කරන හැටි උගන්වන්න හදනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර මේ කාම තණ්හාව ගැන විතරමයි යොමු කරලා තියෙන භව තණ්හාව ගැන අදහසක් නැහැ. එතකොට බුද්ධ වචනේ පිටපොට යමක් කරනවා. ඉතින් ඒක නිසා කාම තණ්හාවෙන් කොයි කෙනෙක්වත් අඩු ලොකු දෙයක්. නමුත් එතනින් අතර වෙන්නේ නැතුව ඉහළට ඉහළට මෙතන මේ දරුවෙක් ගැන කතා කරනකොට තනිකරම භව තණ්හාවක් ගැන කතා කරන්නේ. භව තණ්හාව නැතුනට පස්සේ විභව තණ්හාව තමයි නියෝජනය වෙන්නේ තෙත් ඇඳුම් වලින්, තෙත් ඉසකේ වලින්, දෙමිච්ච මූණෙන් යන්නේ ආයෙත් සැපක් ගැන හැඟීමක් නැහැ. පන්සලට යනකොට මූණ කට හොදාගෙන යන්න ඕන කියලා හැඟීමක්වත් නැහැ. අඬා හෝ ගාගෙන යන්නේ ඒ විභව තණ්හාව. ඒක අර වෙච්ච දුකට ඇති වෙච්ච ද්වේෂය. ඉතින් ඒක තමයි මේකේ පේන්න තියෙන්නේ. ඉතින් අපි මේ ගාතාව මතින් හෝ එහෙම නැත්නම් දවසට අදාළ වෙන ධර්ම මාතෘකා තියෙනවනම් මේ ධර්ම සාකච්ඡා සඳහා ඉදිරිපත් කරගන්නයි කියලා ආරාධනා කරමින් මට සම්බන්ධ වෙන්න කියන්න ඕන වචන ටික මේකයි කියලාත් මතක් කරමින් මම ඉල්ලා හිටිනවා පොදු ධර්ම සාකච්ඡා සඳහා ධර්ම මාතෘකා මතු කරගන්නයි කියලා. මෙල්බන් වලට ඇහෙනවද? ඇහෙනවා සයන්ස්. ළඟදී බබාලා මැරුණ නැද්ද මෙල්බන් පැත්තේ? අර මතකද ට්‍රක් එකකට හැප්පෙලා බබෙක් හම්බ වෙලා නැති වෙච්ච එක්කෙනෙක්ගේ කතාවක් මං ඉන්න කාලේදී වුණා. ඒ ෆැමිලි එකේ කියන්නේ ඒ පොඩි දරුවා පොඩි කාලේ ඉඳලාම තොප්පිය ගලවන්න දෙන්නේ නැතිලු. නිතරම තොප්පියක් දානවා. එකම බබා. ඉතින් මේ බත් කකා ඉඳලා තියෙනවා. බත් කකා ඉඳලා තියෙන බත් කටක් කනවලු දුවනවලු. දුවලු කෙලිම ගේට්ටු වල තුල ගිය ගමම යන ට්‍රක් එකට වැදුනලු බබා නිකන් තට්ටුනා විතරලු. වැටුනේ මැරිලා. අම්මා ගියා අම්මා ඉවරයි. අම්මා බැන පාරට එතකොට එනවා වාහන හෝ ගාලා. වාහන නතර ළඟ ඉල්ල තියෙන සුද්ධියක් ඇවිල්ලා වාහන නතර කරලා තියෙනවා මේ අම්මට සීනේ. ඒතකොට තාත්තා ආවා. බබාගේ තුවාලයක්වත් නැහැ ඉතරයි මැරිලා. ඒ ට්‍රක් එකේ කියලා තියෙන දෙමළ මිනිසෙක්. පස්සේ කටි ඒ පෞල් ජීවිත ගැන හිතාගන්න තු හොඳ මධ්‍යම වයසේ අම්මයි තාත්තයි දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ගේ හොඳ නැහැ කියලා ගේ විකුණලා ගිහිල්ලි වල අලුත් ගයක් කරන් බලනට ඒ අල්ලපු ගේ තමයි ට්‍රක් එකේ ඩ්‍රයිවර් ඉන්නේ. දෙමළ මිනිස්සේ. අලුත් අලුත් ගත්ත ප්‍රොජෙක්ට් එකේ අර ට්‍රක් ඩ්‍රයිවර් එතන ඉඳලා එයා කියලා තිනවා මං ආපු ස්පීඩ් එක හැටියට මොකුත් කරන්න බෑ. ඒ ඔළුව පොඩි වෙලා තියෙන්නේ. ඒ ළමයාට පොඩි කාලේ ඉඳලා හැංගීමක් තිබිලා තියෙනවා ඔළුව ඇදලා තමයි මැරෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පොඩි දරුවෙක් දුවක් කියනවා. ත්‍රිසාකාවමයි. සංඝයා දැකපු ගමයි යනවා පාත්‍රය ඉල්ලගෙන පොඩි මෙන්න මෙච්චර ඉඳලා තියෙන්නේ. පාත්‍රය හොදනවා, ගෙනත් දෙනවා, පත්කෙට ගෙනත් දෙනවා, ව්‍යංජන නැද්ද කියලා අහනවා. හොඳටම මෝරලා. කිසිම ලැජ්ජාවක් නැහැ. තව ටිකක් ස්වාමීන් වහන්සේ තෝරලා දාන්න. මේ උණු අතු ටිකක් ගෙන දෙන්න. කිසි පැකිලීමක් නැහැ. ඉතින් ළමයා දන්නේ ළමයට අයියා තමයි අර වැඩේ වෙලා තියෙන්නේ. අම්මයි තාත්තයි දෙන්න ඒ ළමයා කරඬුවක් වගේ තියාගෙන හදනවා. හරීම හුරතල් කෙල්ල. ඉතින් ඒ වුණාට අර මුළු මුල් ජීවිතේම අම්මගේ තාත්තගේ අර දරුවට වෙච්ච එක නිසා යන යන තැන ඉතින් ඒක කිය කියා කිය කියා අඬ අඬ ඉන්නවා. මොකද ඒ තරම්ම හුරතල් දරුවෙක්. යන්තම් ඇවිද ගන්න පුළුවන් වයසේ. පාරයිටම තිබිලා තියෙන ට්‍රක් එක හැප්පිලා කියන ඔළුව තුවාල වෙලාවක් නැතිලු. ගියා වැදුනා එතනම වැටුණා මැරුණා. ඉතින් ඒක නිකන් ඒ දරුවා මොකද්ද ගෙනාවු පණිවිඩය කියලා. අම්මලා තාත්තලා ගෙනලා තියෙන පණිවිඩය මොකද්ද කියලා බැලුවොත් ඉන්නකන් ජොලිය ඉඳලා තියෙනවා. ඊටලා මර මලා දැන් හැබැයි අම්මලා තාත්තලා යම් ප්‍රමාණයට ආගම ධර්මයට යෙදිලා ඉනවා. නැත්නම් අර ඊළඟ දරුවට අච්චර ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි තේරෙන්නේ අර මොකද්ද මේ පෞල් ජීවිතේ ලැබෙන දේ. ඉතින් මේ ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට සුදුසු එකක් මතු කරගන්නයි කියලා අපි මතක් කරනවා චිත්‍ර. අක්තරයි හඳුනේ. ඔව්. මේ දවසේ භාවනාවේදී හඳුනේ සමාධි දවසට මේ හරි කම්මැලි සම්. ඉතින් මම එහෙම දවස්වලට සමහර වෙලාවට මේ එලාම් එක කියලා හිතනවා ස්වාමිනාන්සේ මේක වදින වෙලාව මගේ මැරෙන සිතුවිල්ලක මැරෙන මොහොත කියලා. එතකොට මේ ඒකලදි මට ඒක අමතක වෙනවා ඉතින් මම භාවනාව කරගෙන යනවා. එතකොට මේ අහන්න තියෙන අතරේ ඒක මේ මැරෙන මේකට හොඳ ට්‍රයල් එකක්ද කියලා අනික් එක පාන්දරකින් මේ භාවනා හැමදාම භාවනා කරනවා ඒ මෙහෙම මේ කම්මැලි හිතෙන්නේ සමහරවිට මේ ඉන්ද්‍රිය සංවරේ ප්‍රශ්නයක් කියලා. නෑ ඒචාර පළවෙනි එකට කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ විවිධ ලාමක කාරණා හේතු කරගෙන භාවනා පමා කරනවා නම් ඒකට උත්තරේ තියෙන්නේ මරණානුසති භාවනාවේ මරණානුසති භාවනාවේ මතක් කරලා දෙනවා උලක් උඩ මැරෙයිද පිලක් උඩ මැරෙයිද කානෝක වැටේට මැරෙයිද කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැති නිසා ඔය හිතන විදිය පස්තර දාලා හරියන්නේ නැහැ අහුවෙච්ච අහුවෙච්චලා කරගන්න ඕන කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අර මරණානුස්සති සංඥාව ගන්න එක ඒ මරණානුස්සති භාවනා දක්වන තර්ක සාත්‍රය එතන තියෙනවා. දෙක තමයි ඒ අර සංසාරය කියලා කියන්නේ ආසාවල් වෙන එකක්. ඒ නිසා යම් තැනක භාවනාවට හෝ ආසාවක් තියෙනවනම් ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ ඔය අනිවාර්යෙන් භාවනාවට නෙවෙයි වෙන මොකක් හරි කිට්ටුවෙන් යන්නේ කියලා තියෙන ආතාවක් ඔය වැඩ කරන්නේ. භාවනාව කියන එක ස්වභාවයෙන් වෙනකොට තියෙන්නේ විරජ්‍යං විරජ්‍යති විමුච්ඡති නිබ්බිදා විරාගේ නිරෝධේ තියෙන. ඉතින් එතකොට තියෙන්නේ නිර්වින්දන ගතියක්, විරංජන කරන ගතියක්. ඉතින් ඒක නිසා ඒකේ පිටිපස්සේ තියෙන්නේම කම්මැලි කරන ගතිය. ඒ තමයි නිවනට ගමන. එතකොට දැනගන්න ඕනේ මේ නීරස ගතිය, කම්මැලි ගතිය අනිවාර්යයෙන්ම ආශාවේ අනිත් පැත්ත. ආශාව ආවනම් කොයි පැත්තෙන් ගියත් එක්ක කාම ආශාව, එක්ක භව ආශාව, එක්ක විභව ආශාව වැඩ කරන්නේ. ඒ නිසා භාවනාවට හෝ කමන්නේ ආශාවක් ඇති වෙනවනම් ඒ ආශාවෙත් තියෙනවා ආදීනව. නමුත් යම් වෙලාවක නිබ්බිදාව පහළ වෙනවනම්, කම්මැලිකම පහළ වෙනවනම්, එපා වීම පහළ වෙනවනම් බොහෝම සාදර වෙන්න ඕනේ මේ තමයි එන්නේ තියෙන නිවනේ ලකුණු එනතම් මේකට කියන්නේ පෙරහැර යන්න ඉස්සලා කතකාරයෝ ඇවිල්ලා පාරේ කට්ටි අයින් වෙන්නත් එක්ක එහාට පැට කසේ කරකවනවානේ කරකවල සද්ද ඇති කරනවා ඉතින් තාම කරඬුව පිටිපස්සේ හැබැයි කසේ යනකොට දන්නවා පෙරහැර එනවායි කියලා ඒ වගේ නිබ්බිදා ඥානේ එහෙම නැත්නම් මේ නීරසකම කම්මැලිකම පස්සේ එන පෙරහැරේ ලකුණක් ඉතින් ඒකේ එන්නේ හිත කම්මැලි කරගෙන හිත හිරිවට්ටගෙන හිත ද්වේෂ දනක කරගෙන ඉතින් අපි එතකොට වෙන්න තියෙන්නේ ඒ මායя දෙන්න ලනුව කාලා අපි කම්මැලි වෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ නිවන් මාර්ගයේ ලකුණක්. එහෙම නැත්නම් මේකට කියනවා fear of freedom කියලා. නිබ්බිදාවක් විමුක්තියක් එනකොට ඒකට බයක් ඇති කරලා තියෙනවා අපට. අපි තනි වුණා, පාළු වුණා, ඒකාකාරී වුණා, නිදිමත වුණා, කම්මැලි වුණා කියලා ඒ ඔක්කොම එකම අම්මගේ නියුන් දරුවෝ වගේ කියනවා. නිබ්බිදා වෙනකොට පහළ වෙන දේවල් එක්කෙනෙක් කරනට අනිත් එක්කන යනවා. හැබැයි පොදුවේ තියෙනවා මේ මට්ටම එනකොට එපා කරන ගතිය. නීරස කරන ගතිය. ඉතින් කවුරුහරි හොඳට නුවණින් විපස්සනා කරනවා නම් නැත්තම් මම නැවත මුලට ගිහිල්ලා කියනවනම් ඒ දේට තියෙන සමත උත්තරය තමයි මරණංශති භාවනාව. එහෙම නැත්තම් තර්ක සාත්‍රේ සමථ විපස්සනා දෙකම ඇති වෙනවා. විපස්සනාට ගියාට පස්සේ ඒ නිබ්බිදාව අනිවාර්යයෙන්ම සුබ ලකුණක් විදියට දකින්න ඕන. මේ එන්න හදන්නේ තණ්හාව පැත්ත කැපිලා විරාග පැත්ත කියන්නේ රංජනය කරන්න බැරි පැත්ත මේ නිරුද්ධ වෙන පැත්ත, ගෙවා දාන පැත්ත. එතකොට තියෙන නිකන් හෙන ගහච්ච තෝම් පිට්ටනියක් වගේ තමයි. බැලුව බැලමට නිකන් කොම්බේ. මොකක්ක ගන්න දෙයක් නැහැ. හැබැයි හොඳට බැලුවොත් ඒකේ තියෙනවා මේක ලුණු සිවියක් වගේ පුංචි සිවියකින් තමයි කොටු වුණාට ඒ සිවිය හරහා බැලුවොත් හැප්පෙන තරම් දුරක කවුරක්වත් නැහැ. ඒ කියන්නේ තනිකර විවේකයක් තියෙනවා. තනිකරම හැප්පෙන තැනක් නැති මේ විමුක්තියක් තියෙනවා. නමුත් අපි අර ළඟ තියෙන සිවියට ආවරයට යට වුණාට පස්සේ අපිට පේන්නේ අපි හිර වුණා, කොටු වුණා, මේ පහළ වුණා, තනි වුණා. ඒක නම් තේ සිවිය විනිවිදින්න නම් විනිපිදාව යටින් වැඩ කරන පටිඝහනුසය, द्वේෂය දැක ගන්න පුළුවන් නම් තේරෙයේ නිබ්බිදා වෙන වෙලාවට දත එකක් උන්නේ නැහැ, බඩ එකක් උන්නේ නැහැ, සද්ද නැහැ. ඔක්කොම අවශ්‍ය භාවනාවට ඕන දේවල් තියෙනවා. කවදාකවත් ඔය නිබ්බිදාවක් එන්නේ නැහැ බාධකයක් තියෙන වෙලාවට. බාධක සියල්ලම නැති වුණාට පස්සේ නිබ්බිදාවට පස්සේ වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් මොකක් හරි කරනවා. ඉතින් මොකක් හරි අර විවේක වෙලාවේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න. මොකද ඒ ඔක්කොම කාමයට යන්නේ ඒ ඔක්කොගෙම අලුත්කමක් ඇති වෙනවා. මේකෙ දිගේ ඉන්න එක තමයි අර නිබ්බිදාව දිගේ පුහුණු කරනවා කියන එක අමානුෂිකයි. ඒ කවදාකවත් මනුස්ස හිතට තර්කයට අහුවෙන්නේ නැහැ. ඒක නිසා භාවනාවට පෙළඹිච්චත්තු භාවනා මධ්‍යස්ථානවල පිස්සු කෙලින හැටි භාවනා සඳහා පැවිදි වෙච්ච කට්ටිය පැවිදි වෙලා පිස්සු කෙලින හැටි දිහා බලනකොට තේනවා අනේ මාර්යා දෙකොණෙන් hina වෙන්නේ මේගොල්ලෝ මේ බැඳගෙන මේ සන්නාහ බැඳගෙන බහින්නේ වැඩට අන්ධහැර පාගෙන හැබැයි ගිහිල්ලා නිබිදාවක් එන්න ඕනේ වැඩේ බලන්න දෙන නිදහසට කරු බිමට දාපුවත් බල්ලෝ කන්නේ බලාගෙන ඉන්න මනසයාට තේරෙනවා මේ මනස මේ කාටද මේ නිදහසට කරනෝ කියන්නේ මටද යම රජුරවන්ටද එහෙම නැත්නම් මේ තමන්ගේ පිළිරුවටමද මේ කියලා. මොකද අපි මෙතෙන්ට එනකන් ආවේ භාවනා තනකට එනකන් ආවේ තනියම කරපු සටනකින්. කාටවත් උත්තර දෙන්න නෙමෙයි. ආවට පස්සේ අපිට පේනවා කල යුතු දේ කරන්නේ නැතුව කල හැක්ක කරන්නේත් නැතුව බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ කරන්නේ නැතුව ඒ වෙනුවට වෙන මොකක් හරි විකල්පයක් දාගන්නකොට ඉතින් මෙව්ව තමයි ඉතින් බයිලා කියන්නේ. බන නෙවෙයි. මම කියන්න තියෙන්නේ බයිලා කියලා. ඒ බයිලා තමයි ඔය හැමතැනම තියෙන්නේ. හැම කෙනාම කරුණු හොයා ගන්නවා. හැබැයි මම පැහැදිලිවම කියනවා අපේ මේ භාවනා ජීවිතය සජීව ගෙනියන්න එකම වැඩක් කරලා බෑ. අපි විවිධ වැඩ කරමින් හිත අලුත් කරගන්න මේ යන්න ඕනේ. නමුත් හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියන අර මුල් හේතු කාරණා. ඒ වගේම භාවනා කරන කෙනෙක් හිතා ගන්න ඕනේ මට සතිය දතිය තිබිලා සතිය හම්බුණා. ගුරුවරු නැව කිව්වා ගුරුවරු හම්බුණා ධර්මයේ හම්බුණා විවේකයේ හම්බුණා බඩ එකක් උන්නේ නැහැ දත එකක් උන්නේ නැහැ ඉස එකක් උන්නේ නැහැ මොකද මේ සේරම වෙනුවට එපා වීම තියෙනවා ඔක්කොම ඉවරයි අර සේරම ඉවරයි අර එපා වීමේ ගතියට ඒකේ තරම ඇතුලේ ඉන්න හොරා කියලා කියනවා ගේ ඇතුලේ ඉන්නවා හොරේ කොච්චර හම්බ කරනවත් ඒව හොරකම් කරනවා ඒ වගේ නිබ්බිදා වෙනකොට හොඳට කල්පනා කරලා බැලුවොත් බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා, මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා, ධර්මය ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තියෙනවා. ඔක්කොම ලැබිලා මිනිහ නෑ ගෙදර. මෑන් මිසින්. ඉතින් ඒකට උත්තර නෑ. ඒකට උත්තර තියෙන්නේ හේතුව තේරුම් ගන්න ඕනේ යටින් වැඩ කරන නිබ්බිදාව තමයි මේකට මේ හේතුව. නමුත් ඒක ඇහුවොත් දෙන උත්තරේ නම් කිතුල් ගහට කිය කෙනාගේ උත්තර තමයි. ඇයි මෙහෙම වුනේ කියලා අහුවොත් අපිට විදහා নানা ප්‍රකාර කරුණු තියෙනවා හේතු කරුණු දක්වන්නේ. නමුත් අන්තිමට කවුරකට රැවටෙන්නේ නැහැ. තමන් ඒ ඒ බව තේරුම් ගන්න මේවා කෙලෙස් වල තියෙන වංචනික බව, ෂට බව, මායාකාරී බව කවදාකවත් මගේ ෂටකම, මගේ මායාවිකම කරගන්න යන්න දෙන්න එපා. ඒකේ කෙලෙස් වල තියෙන මායාකාරීකම ෂටගතිය තව කෙනෙක් සාක්ෂි කරගෙන හරි කමන්නේ මම මාගේ කියන්නේ නැතුව ගත කරන්නම් සෑහෙන කල්යාණ මිත්‍රත්වයක් ඕනේ. සෑහෙන පාපොච්චාරණයක් ඕනේ. Tamanට වෙනකොටම කාටද කියලා කියන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක් වෙනවයි කියලා. ඒ කියන්නේ අනිප්පුත් කියලා සරුවච්ච නෙවෙයි. නමුත් කාටද කියනකොටම ලැජ්ජාව ඇති වෙනවා. අපි බහැපු සටනේදී යුද්ධයට බහිනකොට ගත්ත මේ මේ මූලික මේ සටන් පාටේ කොහොදයි? ඒක මේ මල්ලෙන් ගහන්න පුළුවන් කාරණාවකින් යට වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙදි ගොඩාක් අවශ්‍ය වෙනවා මේ මේ අවිද්‍යාවට විරුද්ධව කරන වැඩක් නිසා හොඳට කරුණාකාරණ දැනගෙන යන්න ඕනේ මේ වගේ වෙලාවෙදී දෙවැන්නේක ඉන්නවනම් හොඳයි දෙවැන්නේක් නැතුව හෝ හිත නගා හිටවා ගැනීම සඳහා කළ යුතු උපක්‍රම ඉතින් මේ සර්වචන සේවයේදී දැඩිව ක්‍රියාත්මක කරලා නැහැ බොහෝමත්ම විවිධ ක්‍රම පෙන්නලා විවිධ විදියට හිත නලවගෙන රවට්ටගෙන යන ගතියක් තියෙනවා හිත කෙලින්ම අරගෙන යන්න බෑ මොකද අපි හිතත් එක්ක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ වෙලාවල් වලට විවිධ උපක්‍රම කරලා <clears throat> ඒ දේ පන්න ගන්න ඕනේ. මම දැකලා තියෙන්නේ එහෙම වෙලාවල් වලට සක්මන තමයි අදලා යන්නේ. සමහරෙකුට ඒක සක්මන් කරන්නත් අමාරුයි. ඒකත් එපා වෙනවා. එවනම් හොඳට හයියෙන් හුස්ම ගන්න. හොඳට විවේකී වාඩි වෙලා හයියෙන් හුස්ම හත අටක් එකති කරගන්න. එතකොට අඩු ගන්න නිකන් මේ ඇඟට ඔක්සිජන් ආවට පස්සේ මේ ඉබේම මේ සලකා බලන්න හිතෙනවා. අඩු ගන්න සක්මනකට යන්න. ඒ සක්මනට ගියාට පස්සේ පරියන්කට යන්න. ඉතින් අටුවාචාරින් වහන්සේ ඒකට උපමාවක් කියනවා. ඒ වගේ කම්මැලිකමක් ඇති වුණා නම් තමන්ගේ ගමන් මල්ල අරගෙන එක එක දේවල් එළියට අරන් තියන්න කියලා කියනවා. ගේ මෙනේ කර කර. මේ තමයි මගේ මේ ඉඳුල් කඩේ. මේ තමයි දැලිපිහිය. මේ මගේ එක ගාන ගල. මේ මගේ පෙරාංකඩේ. මේ මගේ ඉදිකට්ට. මේ වගේ නූල කියලා අරන මල්ල අනිත් පැත්තට කන පිට ගහලා ගසලා ආයෙත් අරක ආයෙත් තැම්පත් කරන්න කියලා කියනවා මේ තමයි කරගල මේ තමයි දැලිපිය කියලා හිත මොකකින් හරි ක්‍රියාවත් කරන්න කියනවා. ලොකු සාන්තින්න කාලේ කිව්වේ උපාසක මහත් එක්ක එහෙම කියලා 47 ඊට පස්සේ කිව්වා ඒ වෙලාවේ සක්මන් කරන්න භාවනා කරන්න අමාරු නම් ඒ අදිෂ්ඨාන කරන්න කිව්වා මෙන්න මේ මිදුලේ කොටස මම සුද්ධ කරනවායි කියලා ඊට පස්සේ එහෙම ඊට ගිහිල්ලා තනකොළ ගලවන්නේ කිව්වා. හිත බාහිරට දාන්නේ කිව්වා. වැඩකට. හැබැයි ඒක සීමා කරන්න කිව්වා වැඩේ වැඩේ යන්නේ නැහැ. ඒ වැඩේ කරලා ඉවරලා ඊට පස්සේ කල්පනා කරලා බලන්නේ කිව්වා අර භාවනා කරන්න තිබුණ කම්මැලිකම වැඩේ කරන්න ඉස්සලා වැඩේ කරුවට පස්සේ යම් ප්‍රමාණයකට මේ වාෂ්පීකරණ වෙලා තියෙනවනම් ආ එහෙනම් අර සුද්ධ කරපු ප්‍රමාණ ටිකක් සක්මන් කරලා අතුපතු ගාලා හිත නිකන් මේ උරතල් කරලා තනෙම්ම කිර දෙන්න බැරි නම් සූපුව දීලා බබා පෙරත්තු කරගෙන ඉදිරියට ගෙනියන ක්‍රම. ඒවා ඕන තරම් ওই අතුව කතාවල තියෙනවා මේ විවිධ විදිහට හිත නැගිටව ගන්න ක්‍රම. ඉතින් ඒවා මේ අවශ්‍ය වෙලාවට තමන්ගේ ගමන් මල්ලේ ඒ වගේ උපක්‍රම දෙක තුනක් තියෙන්න ඕනේ. මේ වගේ කම්මැලිකම ඇති වෙනවට. ඉතින් නැත්තම් වෙන්නේ මොකද්ද? කුසීතකමෙන් කුසීතකමට වැටලා ආහාර දිරවීමක් නැහැ, නිින්දත් නැහැ, ආසාවක් නැතුව පැවිද්දන දියුරු අරිනවා. අනික කට්ටිය මේ භාවනා කරලා මේ කාණ ප්‍රතිඵල ලබන්න බෑ ආදී කටළු කතා වලට බහින්නේ මේ අර මූලික හයි වෙච්ච බටර් ටික උණු කරගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පාන් කෑල්ලේ ගා ගන්න බෑ කියලා දඟලනවා. ඔක පොඩ්ඩක් රත් කරපු ගමන් ගෑවෙනවා. අන්නේ රත් කරගන්න ක්‍රමේ එක එකනට එක එකනට ආවේනිකයි. කවුද ඔය ප්‍රශ්න අහන්නේ? ආ කටහඬින් අල්ලන්න බැරි වුණා මට. මේ එනවයි කියලා තිබුණා නේද? එන්න වෙන්නේ නැහැ ස්වාමීනි. ඉවරයි අද ඉවරයි අපේ රිට්‍රීට් එක අද ඉවරයි. ඔව්. මෙල්බන් කට්ටිය හිටියා. තමන් ගන්න කුසලයක් කරලා ඉතින් දෙන්නේ. ඒතකොට මේ භාවනා කුසලයේ දෙන්න පුළුවන්. භාවනා කුසලයේ ගන්න දෙන්න පුළුවන් ගන්න පුළුවන් කෙනෙකුට. ගන්න කෙනා ඇත්තටම මේ භාවනා කෙනෙක්ගේ ඇසුර පවා ඒ කියන්නේ භාවනා කිරීමේ වටිනාකම දන්න කෙනා තවත් භාවනා කරපු කෙනෙක්ගේ ඇසුර පවා කැමති වෙනවා. ඒක නිසා ඒකට ගන්න තරම් මොකද්ද කියන්නේ භාජනයේ තියෙන කෙනෙකුට නම් හදා බෙදා ගන්න පුළුවන්. ඒක විදිහකට කියනවා නම් තමන්ගේ අත්දැකීම් හදා බෙදා ගැනීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිවම සමාදම් වෙන්න පුළුවන්. නමුත් පිං දෙනවයි කියලා කියන්නේ කුසලතාවය දෙන්න පුළුවන්. ස්කිල්ෆුල්නස් එක මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවලදී මේ ගිහිල්ලා කියන්න පුළුවන් මම මෙන්න මේ මේ මට දෙයක් වුණා. ඒ වගේ දෙයක් වෙච්චාම කොහොමද කරන්නේ? දැන් අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේම ධර්ම සාකච්ඡාව කියලා කියන්නේම තමන තියෙන අපහසුකමක් හෝ සැකයක් හෝ තියෙනවනම් ඒ මේ පඬිතකම සඳහා නෙවෙයි. සුද්ධ කර ගැනීම සඳහා තව කෙනෙකුට ඉදිරිපත් කරලා අහගන්නවා. ඉතින් එතකොට අර දෙන්නගේම මල්ලේ සමාන දේවල් නෙවෙන්නේ තියෙන්නේ. ඉතින් මෙයාට ටිකක් හම්බ වෙනවා, මෙයාට ටිකක් හම්බ වෙනවා. ඒ වගේ අර කියන විදිහේ ඔය පින කියන වචනට වැඩිය කුසලතා කියන පැත්තෙන් බැලුවොත් ධර්ම සාකච්ඡා විනය සාකච්ඡා වලින් කෙරෙන්නෙම ඒක තමයි ඒ නිසා කියලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ බණක් භාවනාවක් කරලා තමන්ට යම් ප්‍රමාණයක විශ්වාසයක් ඇති වුණා නම් පරහිතකාමීව අනෙක් කට්ටිය කෙරෙහි ආරාධනා පූර්වකව ඉන්නේ කියලා කවුරු හරි ආවොත් මේ තේරුම් අරගන්න ඕනේ මේ මනුස්සයා ඉන්නේ මේ කාම ආසාවකටද භව ආසාවකටද නැත්නම් ඇත්තටම අවබෝධ කරනද කියලා උපක්‍රමශීලීව එයා පටන් ගන්න තැනින් පටන් අරගෙන උපක්‍රමශීලව ගැඹුරු බණකට යොමු කරවන්න ඕනේ කතාවට කියන පරියාය කතා කියලා. ඒක නිසා මේ අවුරුදු 10 20 සම්පූර්ණ වෙනකොට තෙරුණාන්සේ නම අවුරුදු 5ේදී පටන් ගන්න කියනවා 5 10ත් අතර පරියාය කතා තේරුම් ගන්න වෙනවා. තමන් කරා පැමිණෙන කෙනා මොකටද එන්නේ කියලා දැනගෙන ඒ වැඩෙන් පටන් අරගෙන නමුත් එයාට ඕනේ වැඩේ නෙමෙයි කරන්නේ. තමන්ට ඕනේ ධර්මය යාට මතු කරලා දෙනවා. ඉතින් 20 වෙනකොට තෙරුණාන්සේ වෙනකොට ඒක එහෙම එනවම කියලා විශ්වාසයක් නැහැ. කවුරු ආවත් ඒ එනේ තනින් පටන් අරගන්න. ඒ මනුස්සයා ඉන්නේ මේ බුදුහාමරෝ ළඟට එනවා වගේ ළමයා මැරිලා අර හිමි. ඒකෙන් පටන් අරගෙන ඉතින් හිමිට හිමිට හිමිට ආයෙ මෙව නොවෙන තැනට ගෙනියන්න ඕනේ. එතකොට අර තමන්ගේ හැකියාව අනිත් එක්කනට දීම අපි කියන්නේ sannivedanaya කියලා. වචන කතා කරනවා. එතන යාට තේරෙන්න අරිනවා. මේ යන ක්‍රමේ මේ මේ විදිහට හදා ගන්න ඕනේ කියලා. අන්න එහෙම දෙයක් උනේ නැත්තම් අපමණසයි හිස් අතින් යන්නේ. ඒක නිසා හිස් අතින් හරි දෙපා පුළුවන් තරම් අපි දන්න ප්‍රමාණයක් ඒකෙදි දැන් කාලේ පොත කිව්වට කාටවත් හරියන්නේ නැහැ. අත්දැකීම කියන්නේ. ওই දේ මටත් වෙලා තියෙනවා මෙන්න මෙහෙමයි මම ගොඩාගත්තේ මට මෙහෙම හරි ගියා මට මේ වැරදුනා කියවම අර මනසට කෙලින්ම සම්බන්ධයක් ඇති වෙනවා. එහෙනම් ආවල් පොත කියවන්න ආවල් තැන තියෙනවා කිව්වට ඒ මනස දන්නවා ඒක මල්ලෙන් ගහලා ඇරිල්ලක්. ඒ නිසා විශේෂයෙන් බටහිර අයට උගත් අයට වෙලා තියෙන්නේ මේ පොත් කියවලා ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට අලුතෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මේ සිද්ධිය මට කොහොමද වුනේ? එතකොට ඒකට මම මෙහෙමයි කරේ. තව ටිකක් විතර නම් බලා ගන්න මට මෙන්න මෙහෙම වුණා කියලා කියනකොට අර මනුස්සයාට මේ බෙදා හදා ගැනීමක් වෙනවා. ඒක එක විදියකට මේ පින් දීම් පින් අනුමෝදනා වීමක් වගේ එකක් තමයි. මේ දස පින් කිරියවතේ ඉහළයි. බොහොම ඉහළයි. නමුත් ඒකෙදී අර හොයාගෙන එන කෙනාට වැඩිය ඒක දෙන කෙනා බොහොම ශිල්පීය ක්‍රමයකට සර්වජන් වහන්සේ මේ වරදොල වටහා ගන්න නැති වෙන විදිහට ධර්මයේ වටහා ගන්න නැති වෙන විදිහට සංඝයා වටහා ගන්න නැති විදිහට නමුත් එන මනුස්සයාගේ මානසිකත්වය තේරුම් ගන්න විදිහට කෙලින්ම ගැඹුරු මනින් පටන් අරගෙනත් බෑ. ඒක හරි මේ ඉන්වෝල් ජොබ් එකක්. බහැලා කරන්න ඕනේ වැඩක්. හැමෝටම බෑ. සාරිපුත්‍ර සාන් තමයි එදා ඉඳලා තියෙන්නේ අන්තිම දක්ෂයා. මොග්ගල්ලාන සාංශලත් එච්චර දක්ෂකම නැහැ. අඤ්ඤාකොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එහෙම ඉස්සල්ලාම නිවන් දැක්කට ඒ ගුණය තිබිලා නැහැ. ඒ කට්ටිය මේ නිවන් දැකලා කැලියට වෙලා ඉඳලා තියෙන කවුරුත් අහපුවම දන්නේ නැහැ මේ සම්බන්ධ කරන්න සාරිපුත්‍ර සාහනසේ යතින් අම්මා තාත්තා වගේ කාට වුණත් උදව් කරනවා. ඉතින් අපේ ওই ලොකු සාංශෙත් ඉන්න කාලේ කිව්වේ කරා පැමිණෙන කෙනෙක් එනවනම් කවදාක හිස් අතින් අරින්න එපා කියලා. ලේසියෙන් කෙනෙක් එන්නේ නැහැ තව කෙනෙක් ගාට බැගෑවෙන්න. මරණයටත් එහා කියලා තියෙනවා බැගෑවෙන එක. ඒක ඇඬිල්ලක් කියලා සලකලා කවදාකවත් වතුර ඉල්ලක් නාපින්නට උණුතර දාන්න එපා. ඒක අපරාධයක්. ඊපස්සේ ඉන්නේ එතකොට වැටිලා ඒ මනසට ඒ අදාළ උදව්ව කරලා පස්සේ කියලා දෙන්න ඕනේ උඹ ওই වෙහෙසටපත් වෙන්නේ මෙන්න මේ වැරදි නොවෙන්න වැඩ කරන්න දන්නේ නැති නිසා ඒ නිසා වැරදි නොවෙන්න වැඩ කරන්න මෙහෙමයි කියලා හිත සකස් වුණාට පස්සේ එයා මේ හොඳට ගැල්වනයිස් කරලා හරි ගසලා දෙන්න ඕනේ. ඉතින් ඒකේ එක අමුවීමකින් වෙන්නේ නැහැ. අමුවීම රාශියකින් තමයි යෝ පින් අනුමෝදනාව මේ පින් දීප පින් අනුමෝදනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වැඩේට පෙළඹෙන එක නම් එන කෙනාගේ වැඩේ. කරා පැමිණෙන. ඒකේ සාර්ථකත්වය දෙන කෙනාතේ තියෙන මේ සම්බන්ධ වෙනකොට දෙන කෙනාතේ තියෙන මේ දෙක සම්බන්ධ වෙන තැන තමයි ඉතින් මිනිස්සෙගේ ජීවිත පරිණාමය හැබැයි වෙනස වෙන්නේ විදර්ශනා භාවනා ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන කෙනා එක සතිපට්ඨානයක් වඩනකොට හතරම වැඩෙනවද? එහෙම නැත්නම් එක එකක් වැඩෙනවා කියන්නේ අනිත් තුන වැහෙනවද කියන එක වගේ. ඉතින් ඒකෙදී අර පෙළ ගැසලා තියෙන පෙළ ගැසිල්ල වැදගත්. හැමදාම පටන් ගන්නකොට කායනපසනාවේ පටන් ගන්න කියලා තියෙනවා. කායනපස පටන් ගන්න කියලා කියන්නේ ඒක අල්ලලා කියලා බලන්න පුළුවන් තමයි මනෝ විකාරයකද ඉන්නේ හීනෙකද ඉන්නේ කියලා හුස්ම ගන්න එක පැවිදිනකොට ඒක කල්පනා කරන දෙයක් නැහැ නේ. ඒ සෑම වෙලාවෙම කායනුපසන පටන් ගන්නවා. කායනුපසන කියලා කියන්නේ රූප ධර්ම. ඒකට හැඩයක් සහ ආකාරයක් තියෙන නිසා අල්ලලා බලලා කීයකි මම ඉන්නේ පිටපොට ගිහිල්ලා නැත්නම් කල්පනාවකද කියලා. කායනුපසනයි පටන් ගත්තට පස්සේ සමහර කිලිම වේදනානුපසනට බහිනවා, සමහර සංඥාවලට බහිනවා, සමහර සංස්කාරවලට බහිනවා. ඒ නාම ධර්ම කියනකොට නාම ධර්ම කායනුපසනාවට සහ රූප නාම දෙකට හේතු වෙන ස්පර්ශයෙන් අපි මෙතන මුල් කරන්නේ. ඒ ස්පර්ශයට හේතු වෙනා වූ රූප ධර්ම ගැන පළවෙනි තැන පටන් ගන්න කියලා තියෙනවා. සමත විපස්සනා යෝගාවචර දෙකොල්ලටම. රූප ධර්ම අවබෝධ කරගත්තේ රූප ධර්ම සංසිඳුවා ගත්තොත් නාම ධර්ම වලට යනවා. වේදනානුපස්සනා වේදනා චෛතසික සඥා චෛතසිකේ සහ ඊතුරු චෛතසික කියන සංස්කාර. එතකොට මේ තුනම වැටෙන්නේ වේදනා චෛතසික කරන වේදනා ස්කන්ධයට. ඊට පස්සේ චිත්තානුපස්සනාට වැටෙනවා අනිත්‍තික සංඥා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි. ඒ තුනම කරලිවර වෙලා ඒ කියන්නේ ඒ තුන තුන් දෙනෙක් ආවොත් තුන් ආකාරයක්. හැඟුම් බර කෙනා ආශාවල් වලට බර කෙනා වේදනාවේදීම හිර වෙනවා. වේදනාව පැනපු ගමන් එයා ඒකට වෙනවා. සමහර කට්ටියක් ඉන්නවා සංඥාවල හිර වෙලා. එක එක හඳුනා ගැනීම සඳහා Taman දාගත්ත ලේබල් ටිකක් තියෙනවා. මේක හරි මේක වැරදි මේක එයා ඒකෙමයි හිර වෙන්නේ. යාට වේදනාව ප්‍රශ්නයක් නැහැ. වේදනාව ඒක ගානක් නැහැ. කාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ සංඥාවට තට්ටුවක් අවසනවා. ඉතින් ඒකේ හිර වෙනවා. ඉතින් එහෙම එකන ඒක පන්නපුවාම වේදනාවට අත තියන්නේ නැතුව යන්න පුළුවන්. සමහර ඉන්නවා සකස් කිරීම කරන අය. කිසිම දෙයක් දකපුවාම ඒක හරි නෑ. ඒක හදන්න ඕන. ඒක ටිකක් හැඩ කරන්න ඕන. සංස්කරණය කරන්න ඕන. සංස්කරණය කරනකන් එයාට සුදුසු නෑ. ඒ මනසේ වේදන එයාට වේදනාව ප්‍රශ්නයක් නෑ. සංස්කරණය කරනකොට කොච්චර වෙහෙස ගත්තත් දැනෙන්නේ නෑ. ඒ සංස්කරණය කිරීමේදී අරගත්ත ලේබල් වෙනස් කරනවා සංඥා වෙනස් කර ගන්නකුත් නෑ. ඒ සංස්කරණය කරනකන් හත්ති වැටෙන්නේ නැතුව කරනවා. ඉතින් ඒක සංස්කරණයක් කියලා ඒක තේරුම් අරගන්නකන් ඒකේ සෑහෙන වෙහෙස වෙනවා. වෙහෙස වෙලා ඒක පන්නපු දවසේ අනිත් දෙක අත ගන්න ඕනේ නැහැ යාට. ඒ චරිතවල හැටි. ඒ නිසා ස්පර්ශය නිසා එහාට යනකොට වේදනාව නැති කියන පුද්ගල චරිත තියෙනවා. වේදනා මේ මේ කාමනි කාම චරිත. සංඥාති කියන චරිත තියෙනවා. ඒව බොහොම මේ කන්සර්වටිව් බොහොම සම්ප්‍රදායන කූල චරිත. ඒ මිනිස්සු ඒ හදාගත්ත පාරේ ගියොත් හරි පොඩ පිටපොට ගිය ගමන් යකා තමයි. අය මොනම සීමාවක්වත් නැහැ මේ ඒ හදාගත්ත සීමාව විතරයි. තව කට්ටියක් කියනවා හැමදාම ප්‍රතිසංශෝධනවාදීන් කියලා. මේක මෙහෙම මෙහෙම මෙහෙම කරන්න ඕනේ. සභාවක් තිබ්බත් හැම වෙලාවෙම ප්‍රතිසංශෝධන කියනවා. කොයි එක තිබ්බත් ප්‍රතිසංශෝධන කියනවා. ඒක කරන්න බෑ. මොකද ඒකේ ජම්ම ගති. මේ තුනේ හැටියට අපේ චරිත මොකද්ද දන්නේ නැහැ. මේ ඔක්කොම චිත්තානුපස්සන වැඩනවා. වේදනා චෛසිකේ වේදනානුපස්සනට වැඩනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය භාවනාවේ බඩ. ගොඩක් වෙලා යනවා. මොකද අපි වරින් වර චරිත මාරු වෙනවා අපේ. නමුත් මේ වෙලාවට එන චරිතය අනුව තමයි එන බාධාව මතුවෙන්නේ. නිසා බාධාව තුලින් තමයි මගේ චරිතය අල්ලන්න පුළුවන් අපි කරන්නේ බාධාවට වෛර කරන එක. එහෙනම් ගොඩ එන්න බෑ. කදාකත් ගොඩ එන්න බෑ. තමන් භාවනා කරනකොට නැවත මතුවෙන නැවත නැවත මතුවෙන බාධාවෙන් තමයි මගේ මේ යටි හිත මොකද්ද කියලා අහුවෙන්නේ. චරිත මොකද්ද කියලා අහුවෙන්නේ. ඒක සමහර තමන්ට අහුවෙන්නෙත් නෑ අනුගෙමුත් ආධාර ගන්න වෙනවා. අල්ලගත්තට පස්සේ ඒක එහෙමම ලිහෙන්න දෙනවා මිසක්කා පැත්තකට දැම්මට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මේවා මතු කරන අවසල කරන්නත් බෑ. එන තාලෙට අරගෙන මේ චරිතයන්ව බේර ගන්නකොට වේදනාපසන චිත්තානුපසන સમાપ્ત වෙනවා. නමුත් අන්තිම පන්නරයක් දාන්න වෙනවා ධර්මානුපසන කියලා කායනුපසන වේදනානුපසන චිත්තානුපසනට අහුවෙන්නේ නැති කොටස් ධර්මානුපසනාවෙන් කරනවා. ඉතින් කියනවා සාමාන්‍යයෙන් මේ කායානුපස්සනාව විතරක් මාස්ටර් කරලා සෝවනුවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන සම්පූර්ණ කරන්න නැතුව රහත් වෙන්න බෑ. ඒක නිසා සමහරට වේදනා කායනුපස්සනව අතහැරලා අපි කිව්වොත් ගිය ආත්මේ හොඳට පුරුදු කරපු කෙනෙකුට මේ ආත්මෙදී වේදනානුපස්සන විතරක් කරලා සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි උනාට පස්සේ ආයෙ මුලක ඉඳලා 1 2 3 4 කරනකොට රහත් වෙනකොට හතරම අවශ්‍යයි. ඉතින් ඒ වගේ මේ එකක් කරනකොට ඔක්කොම සිද්ධ වෙනවනේ ඒකට කියනවා ධම්මානුපස්සනාව කියලා. ධම්මානුපස්සනාවන කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ඔක්කොම සිද්ධ වෙනවා. චිත්තානුපසනා කරනකොට වේදනානුපසනා කායනුපසනා පිළිබඳ දක්ෂකමක් හම්බෙනවා නෝ ධම්මානුපසනා වෙන්නේ නැහැ. කායනුපසනා කරනකොට නාම ධර්ම වෙන්නේ නැහැ. රූප ධර්ම විතරයි. හැබැයි ඒක ඇති කියනවා සෝවන් වෙන්න. පළවෙනි මාර්ග ඥානය ලබන්න එකානුපසනාවක් උනත් ගැලපෙනවායි කියනවා. ඒක නිසා ඒව හදිලා තියෙන්නේ එකකින් එකට එකින් එකට ඉහළට යන්න. එතකොට කියනවා මේ කායනුපස්සනාව කරපු එක්කනට වේදනානුපස්සනා නාම ධර්ම ගැන හැඟීමක් ගන්න බෑ. කාට කියනවා මිනිස්යාට චාතුම්මහරජික දෙයියෝ පේන්නේ නැහැ කියලා. චාතුම්මහරජික දෙයියන් මිනිස්සුයෝ පේනවා චාතුම්මහරජිකාව පේනවා මේ තාවතින්සේ පේන්නේ නැහැ. ඒ කියන්නේ යාට චිත්තානුපසනාව තේරෙනවනම් මේ සමාවෙන්න වේදනානුපසනාව තේරෙනවනම් ඒකේ ගිහින් ඉන්නවනම් යාට චිත්තානුපසනාව කොටස් මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ දෙකේ උරුට්ටු වෙලා ඉන්නවා. කාණුපසන වේදනානුපසන. ඒක ඉක්මවල චිත්තානුපසනට ගියාට පස්සේ ඒක තාවතින්සට ගියා වගේ ඒකට මේ යාමේ පේන්නේ නමුත් චාතුම් මහරජගේ මනස ලෝකේ පේනවා. හැබැයි දන්න උඩ කැලලක් තියෙනවා අහුවෙන්නේ නැහැ කියලා. ඒක උඩටත් ගියාම ඔක්කොම පේනවා. ඒ නිසා ධම්මානුපස්සන ලෙවල් එකේ ඉන්නකොට මේ හතරම පිළිලා. නමුත් පල්ලෑ පල්ලෑ ඉන්නකොට උඩ තියෙන හරිය පේන්නේ Tamanට පල්ලෙහා තියෙන හරිය පේනවා. ඒක නිසා එක විදියකට ඇහි තියෙන මේ සුද කැපිල්ලක් සිද්ධ වෙන්නේ. හැබැයි ඒක කරනකොට එකින් එකට එකින් එකට yaadena ක්‍රමයට බුදුහාමර මේක හදලා තියෙනවා. අර සිගරට් පැකට් පෙවලීමට හේතු කරලා එකට තට්ටු කරපුවම ඔක්කොම වැටෙන්නේ. මොකද හොඳ ගේම් එකක් තියෙනවා. කාඩ් නමලා තියන්නේ. ඉස්සර සිගරට් පැකට් තමයි අපි ගන්න. එල පොරිම තිනවා ඕ අකුරට තියලා එකට ගහට පස්සේ වැටෙන ඔක්කොම ඕ අකුර හැදිලා. ඒ වගේ එකට තට්ටු කරන එකයි කරන්නේ. ඊට පස්සේ දිගට යනවා. හැබැයි මේ තට්ටු කරන එක ජම්මානුකතව තමන්ගේ ස්වරූපෙට වෙදුනොත් හොඳයි. වෙනේ සමහර ඒවා තියෙනවා තට්ටු කරාට වදින්නේ නැහැ. ඉතින් අර දැන් අද තියෙනවා ලංකාවේ කායනුපසන කළ යුතු නැහැ වේදනානුපසනෙන් පටන් ගන්න ඕනේ කියලා. ඊට තව කට්ටියක් ඉන්නවා කායනුපසන වේදනානුපසන බොහෝම මෙලෙකයි විචිත්තානුපසනයමයි පටන් ගන්න ඕනේ කියලා. ඉතින් බොරු කියන්න බෑ. බොරු කියන්න බෑ කියලා කියන්නේ ඒ යට යට කොට සම්පූර්ණ වෙච්ච කෙනාට ඒක වදිනවා. අනිකාට සෝවන් වෙන්න ඇති ඒක. නමුත් ඒක මුළු ලෝකෙටම ගැලපෙන ක්‍රම නෙවෙයි. ඒ චරිතෙද ඉතින් අපි නම් වශයෙන් දන්න කියනවනේ ගෝයන්ක සිස්ටම් එක බොහෝ විට වේදනාවල් තමයි විශේෂණය කරන්නේ ආයන ප්‍රසන්න ටිකක් ගිහලා වේදනාවට ප්‍රසන්න දාන්න. ඉතින් ඔය තේජනීය ස්වාමීන් වහන්සේ මේ දවස්වල බුරුමෙන් ඇවිල්ලා කායන ප්‍රසන්න වේදනාවට ප්‍රසන්න නෙවෙයි චිත්තානුපස්සනාමයි කරන්න ඕන කියලා ඒක ස්ට්‍රෙස් කරනවා. ඉතින් ඒක හරියන කට්ටියක් ඉන්නවා. නමුත් අපේ සාමාන්‍ය මේ සතිපට්ඨාන භාවනා කියලා කරනකොට හැමදාම කොච්චර දැනගෙන හිටියත් 1 2 3 4 පිළිවෙලට තමයි යන්නේ. ස්වාමීන් වහන්සේ වෙලාවට කායાનුපස්සනා කරනකොට ඒක වේදනානුපස්සනාවටම අයිතිද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කායાનුපස්සනා යොමුවක් දෙනවා වේදනානුපස්සනාවට. කායානුපස්සනාව යම් විදීමක් තුලින් මේ ඔය ස්පර්ශය කෙලිම ෆිසික්ස් නෙවෙයි මෙතන තියෙන්නේ. තමන්ට ඇඟෙනවනේ දැනෙනවනේ. ඒ දැනෙනකොට පටවි කියලා කිව්වහම තද ගතිය කියලා කියන්නේ දැනීමක්. මෙලෙක් ගතිය කියලා කියන්නේ දැනීමක්. උණුසුම සිසිල කියන්නේ දැනීමක්. ඒ එක එක ධාතු වලින් වෙන් කරලා මේක පටවි ලක්ෂණ පරපු දර්ශන කියලා කිව්වට කටයුත්ත කෙරෙන වේදනාවට පසනහරා. ඉස්සෙල්ලා ඒක දැව වෙන් කරන කියලා හොඳට පුරුදු වෙනකොට තියෙනවා මේ කටයුත්ත කරන ඔෆිස් එකට ගිහිල්ලා බලනකොට මෙතනයි වැඩ කෑල්ල. එතකොට ඉබේම වේදනාවට පස්සනට ගිහිල්ලා. එකින් එකට එකින් එකට කාඩ් කුට්ටම් පෙරලෙනවා වගේ අරගෙන යනවා. ඒ නිසා ඒක හැදිලා තියෙන්නේ Taman මේ සතිය වග බලා ගන්නවා නම් එකින් එකට එකින්ට yaadෙන විදිහට. හසුරවන්න ගියොත් තමයි සම්පූර්ණ සංකරතාපතු වෙන්නේ. එන තාලෙට යන්න අරින්න ඕනේ. හැබැයි යනකොටත් දෙන්නෙකුට සමානව නෙවෙයි යන්නේ. වේදනා බර එක්කනට ඒක පාරේ යනවා. සංඥා බර එක්කනට මේ පාරෙන් යනවා. සංස්කාර බර එක්කනට ඒ පාරෙන් යනවා. තුන් දෙනාම ගිහලා ආයේ කෙලවරදී ආයෙ එකතු වෙනවා. ඒ මේ ඒ කියන්නේ සරල රේඛීය ගමනක් නෙවෙයි තියෙන්නේ. ඉතින් යහන ගියාම පෙත් තුනකට වැටෙනවා. මේ සාමාන්‍ය ක්‍රමයට ඊටත් වැඩි ගොඩක් ඇති. අපිට අහුවෙන්නේ නැති ඒවා. සරලව මේ චිත්තානුපස්සනාවට යොමුච්ච යෝගාචරයකට උනත් ඔහු පෙර જાතියේදී හෝ කායනුපස්සනාව යම් තාක් දුරට හෝ ප්‍රගුණ කරලා ඔහුට කියන්නේ රූප ධර්ම පිළිබඳව වඩලා තියෙන්න ඕන නේද නාම ධර්ම කියන්නේ චිත්තානුපස්සනා වේදනානුපස්සනා වගේ වස්නා වලට දිනු කරන්න. කියන්නේ යම් තාක් දුරට දැන් මේ ජීවිතයේදී හෝ ඔහු කායනුපස්සනා නොවඩා චිත්තානුපස්සනා වඩන්න නම් පෙර කරලා උට රූප ධර්ම පිළිබඳව දිනු කරපු යම් මනසක් තියෙන්න ඕන නේද? ඒක එකවර මේ ඒ චිත්තානුපස්සනා ප්‍රගුණ කරන්න. ඒ වගේම මූලික වශයෙන් මේ කායනුපස්සනාවේදී හෝ සංහස ආනාපානසතිය හෝ බිම්බීමලික මොනියම් හෝ කර්මස්ථානයේදී මූලික වශයෙන් අරමුණක් ගන්නවනේ. ඒ කියන්නේ අරමුණක් අරගෙන ඒ අරමුණ මෙහි කරා. ඒ අවස්ථාවේ මූලික වශයෙන් වැඩෙන්නේ يعني සමාධිය සමත සමාධිය නේද? ඉතින් ඒක ඔබට ගැඹුරින් ඉන් ඔබට දියුණු කරන් පස්සේ නේද විපස්සනා වලට යන්න පුළුවන් හැකියාව තියෙන කියලා මම දැනගන්නවා. දැන් පළවෙනි එක පාශක මහත්තයා ප්‍රත්‍යක්ෂ පැත්තෙන් ඔය කතා කරන්නේ. යම් කිසි කෙනෙකුට කෙලිම වේදනානුපස්සනා චිත්තානුපස්සනා ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඊට කලින් කායනුපස්සනා වේදනානුපස්සනා ප්‍රත්‍යක්ෂය තියෙන්න ඕනේ. නමුත් අපි හිතමු මිනිස්සේ නිවන් දකින්නේ නෙවෙයි පොත කියවන්නයි භාවනා උගන්නන නිකම් මූල ධර්ම දැනුම සඳහා කරන්න කියලා. ඒ කෙනාට ඒව මොකක්වත් ඕනේ නැහැ වේදනාවට වසන හොඳට කටපාඩම් කරලා සූත්‍ර දෙක තුනක් සමීකරණ දෙක තුනක් කියනවා. ඔයගොල්ලෝ මේ තාම කායනුපසන කරගෙන ඉන්නවා මම දැන් වේදනාවට වසන නෙවෙයි මම චිත්තානුපසන කරන මේ බලන්න මෙහෙම කරනකොට මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම කරනකොට මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම කරන මේ ඉතින් මිනිසා ඉතින් ඔටුන්න පළඳගෙන හයියෙන් කතා කරනවා. මොකද ඒ නිසා ප්‍රත්‍යක්ෂය ගන්න නෙවෙයි මේ කතා කරන්නේ. නමුත් එයා කියන කතා හරියට එකට එක ගැලපෙනවා. මේ භාවනා කරන කෙනාට වැඩිය හුඟක් ඉහළ වේදිකාවල ඉඳගෙන බොහොම ඉහළට දේශනක් දෙනවා. හැබැයි ඒක බොරු නෙවෙයි. ඇත්ත. හැබැයි සුතපි ඥානෙ විතරයි ඇත්ත. චින්තාමය ඥානෙ ඉන්න කෙනාටවත් තේරෙනවා මේ මනුස්සයා මේ ණයට ගත් එකක් අරගෙන. බඩු පැක් කරලා විකුණනවා මිසක නිෂ්පාදකයෙකුත් නෙවෙයි. ප්‍රාරිභෝගිකයක් නෙවෙයි. දෙක අතර මැද ඉන්නේ අද අපි බලන්න ඕන ওই ධර්මතාව කතානකොට අපි යන්න හදන්නේ ප්‍රත්‍යක්ෂයේ පැත්තෙන්ද, චින්තාමය ඥාන පැත්තෙන්ද, සුතමේ ඥාන පැත්තෙන්ද? සුතම ඥාන පැත්තෙන් ගියොත් ඕනම දෙයකට අහු වෙනවා. මොඳ අහු වෙන කියලා කියන්නේ ඕන කෙනෙකුට කටපාඩම් කරලා කියත හැකි. එහෙම කියනකොට මේ කායනුපසනාව ඉගෙන ගන්න ඕනේ. අකුරු දන්නවනම් ඇති චිත්තානුපසනාව පිළිබඳ පොතක් කියවුවාම හොඳ ලස්සන දේශනයක් ලැහැත්ති කරලා දෙන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාල උගන්වන්නේ චිත්තානුපසනාව ඔක්කොම මේ කායනුපසනාව වේදනා ඉවර කරලා නෙවෙයිනේ. ඒයින් හත් බුද්ධ ආගමෙත් නෙවෙයි. ඉතින් ඇමරිකාවේ හැම යුනිවර්සිටි එකේම ඉන්නවා මේ ප්‍රොෆෙසර් කෙනෙක් කවම දාකවත් බුද්ධ අහංකාරයක් ගන්නෑ. ඒක ගන්නේ කතෝලිකයෙක් බුද්ධ ධර්ම උගන්වන්නේ. ඒකට යා බුද්ධ ධර්ම උගන්වන්නේ අඩුපාඩු ටික විතරයි කියලා දෙන්නේ. මිනිහා කතෝලිකයනේ. මිනිහා පන්සලට යනවා දාන දෙනවා හාමුදුරුවෝත් එක්ක බොහොම ජයතින් ඉඳලා කියනවා ස්වාමීන් වහන්සේ මම ප්‍රොෆෙසර් හාමුදුරුවෝ කැමති ප්‍රොෆෙසර් කෙනෙක් බුද්ධ ධර්මට ඇවිල්ලායි කියලා. ඉතින් ප්‍රොෆෙසර්ට ඔක්කොම දෙනවා ඌ බලන්නේ මේ කරනකොට හාමුදුරුවෝ කරන මෝඩකම් ටික තේරෙම උස්සිද්ධියට කියලා කියනවා බුදු හාමුදුරුවෝ කිව්වේ මෙහෙමයි මං ඇහුවා පළාතේ හාමුදුරුවෝ මට කිව්වේ මෙහෙමයි. ඔයලකට කිලෝ නම් ආන්න. ඔන්න බුද්ධ ධර්ම කියන්නේ. බොරු නෙවෙයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම කාඩර් එක තියෙනවා බුද්ධ හමු ගන්නන්න. ඒගොල්ලෝ හොඳටම දන්නවා ඊශ්‍රායල් කාර්යය දාන්නේ. එයා ගිහිල්ලා පොත් ටික ඔක්කොම ඉන්නවා හාමුදුරුවෝ එක පොතේ ඉන්නකොට ත්‍රිපිටකයම දෙනවා. ඊශ්‍රායල් ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා මයි ළඟ දැන් පන්සලට එනවනේ. පොඩි වැඩක් නෙවෙයි. ඉතින් මේ මිනිස්සේ ඒක ඔක්කොම බලලා කියන මේ හාමුදුරුවෝ කියන දේ කරනවද කරන දේ කියනවද කියලා දැන් හොඳටම කනෙක්ටඩ් නේ. හාමුදුරනේ වරින් වර කටගත් මුකුත් දෙනවා. දෙන්න පුළුවන් නේ මිනිස්සයා මොකද ආරම්භ. විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල මුළු පුස්තකාලය හොයන්න බැරි දේවල් හම්බ වෙනවා. ඊළඟ පස්සේ හාමුදුරුවෝත් කනවා. හාමුදුරුවෝ වැඩි කියනවා මේ මහත්වෝ මම කියන දේ කරන්න හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න එපයි කියනවා. ජර්මන්සයා ඒ ටික ගිහිලා ගෙලින්ම කියනවා. මේ ළඟදී පබ්ලිෂ් කරලා තියෙනවා 60 වේ report කියලා එකක්. ඒ 60 වේ report එකේ තියෙනවා 695ක් ලෝකේ තියෙන බුද්ධඝම සංවිධාන. හැම එකේම කරන විකාර ටික කතෝලික සභාවට ලියලා ගිහිල්ලා තියෙනවා මෙන්න බුද්ධඝම මෙන්න ලංකාවේ කරන සෙල්ලම්. මෙන්න මේ මේ බුරුමේ කරන සෙල්ලම්. මේ අපි කරන බුද්ධඝමේ ආගම කොටස ඔක්කොම ස්ටඩි කරලා ඉවරයි. એટલે කේසර මේක වැඩේ යන්නේ මෙතන ගහනවා මෙතන ගහපන්. මේ මේ තැන් වල යන්නේ නිකන් අනම්මනම්. ඔකට ගහලා වැඩක් නැහැ. කිසිම බුද්ධඝම සංවිධානයක නැතිව ඒගොල්ලෝ දන්නවා. ඒකට මේ මිනිස්සු චිත්තානුපස්සනාවෙන් තමයි පටන් අරගන්නේ. කායනුපස්සනාව වේදනාවට පස්සේ ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ පරමාර්ථ නිවන් දකින්න එක නෙවෙයි. ඒගොල්ලන්ගේ පරමාර්ථ වෙලා තියෙන්නේ ආගම් වශයෙන් අනික් කටි කියන දුර්ලකම්බන් එක. ඒකට සුතමේ ඥානය යන්නේ එකන අර බේස් එක හරිය නැති නිසා හැම ලනුවම කනවා. ඉතින් චින්තාමය යන්නේ එකන ෆිලොසොෆයිසින් එයාට මේ සදාචාරයක ප්‍රශ්නයක් නැහැ. යන්න තියෙන්නේ මේ මත ගැටුම. එච්චර එයා මේ බුද්ධ ආනිවන් දකින්න හදන්නේ නැහැ. තව කෙනෙක් හරවන්න යන්නේ නැහැ. මිනිහට පොතක් ලියන්න විතරයි. ඒගොල්ලන්ට චිත්තානුපසනාව টොප් ක්ලාස්. මේ පොඩි පොඩි සන්ත්‍රි අයිටම් නෙවෙයි තියෙන හයි ක්ලාස් තියරිස් නේ තියෙන්නේ. භාවනා කරන එකනට විතරක් ඌ 100ට එකක්වත් නැහැ ලෝකේ. ඉතින් ඌ අර ඉස්ලාම චින්තා මේ අර සුතමේ ඥාන කරනවා. කාලා කාලා කාලා කාලා වමනේ වෙලා බඩ නරක් වෙලා ඉතින් කියනවා කෑවා තමයි <laughs> කොහෙද කෑවක් දන්නේ මොකද උනේ දන්නේ මොනවද කාලා තියෙන්නේ කාලා තියෙන තා කාලා තියෙන සුතමේ ඥාන එහෙම කියනවා නෑ නෑ එහෙම නෙවෙයි මේ ෆිලොසොෆර්ස්ලත් කියලා තියෙනවා මෙන්න බලන්න ඔන්න චින්තාමය ඥාන. අන්තිමට ගිහිල්ලා භාවනාමය ඥානෙට වැටිච්ච දවසේ නැත්නම් මේ ප්‍රත්‍යක්ෂයට වැටිච්ච දවසේ ඌ නිකමෙක්. මොනවාක්වත්ම දන්නේ නෑ. හැබැයි ඒ වෙනස කියන සෙල්ලම් නෙමෙයි මම මෙච්චර ආයෝජනය කරලා තියෙනවා. මම ළඟ සුතමේ තියෙනවා. චින්තාමය තියෙනවා. ඕගොල්ලෝ ආයෙ මට බින්දුවට බහිඳගෙන මට බෑ. මම කැමති නෑ ආයෙ එකේ ඉඳලා පටන් අරගන්න කියලා. ඉතින් මේ අවුල තමයි ආගම කියන්නේ. බුද්ධ ධර්මය කියලා කියන්නේ ඊට වෙනස් එකක්. කොච්චර සුත්තමේ තිබුණත්, චින්තාමේ තිබුණත් Taman දැනගන්න මේ මනසේ මේ වැඩේ කළ තියෙන්නේ මොන චේතනාවෙන්ද කියලා. ඒක අල්ලන්න බෑනේ අපිට මේ අපි පිළිබඳව අපේ හැඟීම නැතුව. ඒක නිසා ওই ප්‍රශ්නේ එන්නේ චින්තාමය ඥානෙ හරියටම පටන් ගන්න පුළුවන් වෙන්නේ ඊට කියලා ආත්මේ මේ කායනපසන වේදනපස ඉවර කරාද කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂය කියන ඊටාම පටුපතේක ඔය කතා කරන්නේ. ලෝකයේ දුවන්නේ එහෙම නෙවෙයි. ලෝකයේ දුවන්නේ තන්නේ කර වෙළඳ ප්‍රචාරයක් යනවා. ওই කිසිම තැනක ආගම මිසක ධර්ම නැහැ. ධර්මයට යන මිනිහ අසරණයි අනාථයි. ඒ මනසට නියමදේ හැමෝටම ඉස්ලාම් කරන එකට පයින් ගන්න එක තමයි. අනිවාර්යයෙන් ඒ ගැහිල්ලෙම තේරුම් ගන්න පුළුවන් මේ මනසයා දැන් අර කේස් හාඩ්නින් කියලා කියන පිට කරවෙච්ච මිනිස්සු. එච්ච හොඳට ඕම දන්නවා. අද ඉන්න කිසිම කෙනෙකුට ලංකාවේ ඕක විතරක බණ කිව්වට අපිට වැඩිය දන්නේ නැති කෙනෙක් කිසි කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් මේ බණ කියන හාමුදුරන්ට වැඩිය දන්නවා. අහගෙන ඉන්න ව්‍යාකරණයක් වරදිනකම්. අහගෙන ඉන්නේ කියපු දේ ඉස්සර දේ පතර කියනකම් කියපු ගමන් ප්‍රශ්නයක් අහනකොට තේරෙනවා හොඳටම මේ ප්‍රශ්නේ දැනගන්න නෙවෙයි අහන්නේ දන්නුන් දෙන්න. ඔබ ආතෙන්දී අල්ප ප්‍රාණේ මහ ප්‍රාණේ කිව්වා. ඉතලා කියපේක පස්සේ කිව්වා ඔබ ආන්ති අහවල්තර මෙහෙම කියලා තුන මොකටද ඔය කියන්නේ. ඉතින් ඒකට හොඳට දැනගන්න ඕනේ මේ අවංකකමක්ද යන්නේ වංකකමක්ද යන්නේ අපි මේකේදී ප්‍රශ්නේ දුරු කරන්න ඕන නම් කොතෙන්ද දැඟිල්ල තියන්න ඕන කියලා ප්‍රශ්නේ එන ලීලාවෙන් ප්‍රශ්නේ එන ව්‍යාකරණෙන් ඉදිරිපත් වෙන ක්‍රමයෙන් අල්ලන්න ඕනේ. අල්ලලි වල ඒගොල්ලන්ට ඉඟි කරන්නත් නරකයි. මොකද මේ මිනිස්සු හැම සභාවාරයටම යනවා. හැම තැනම ගිහිල්ලා ඔය ඇඟිලි ගහන જાතියක් ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් උත්තරයක් ලැබෙන්න ඕනේ. මුත් දැනගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂේ සීමා කරගෙන යන ලෝකය ඊ타මත්ම පටුයි. ඒක අහුුණයි කියලා කියන්නේ නිවන් දැක්කා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ප්‍රත්‍යක්ෂේ සීමා කරගෙන යන කල්යාණ මිත්‍ර ලැබුණා නම් භ්‍රමචාරී වැඩි ඉවරයි. ඒක හොයන එකේ තරම් අමාරුයි. මොකද අපේ හිතත් වංචනිකයි. අපේ හිතත් ചാටුයි, අපේ හිතත් මායාවි. නිසා අපිත් හරිය කැමති ඒ සුත්තමේ ඥානය කියනට ගොරෝසු දෙයට. නැත්නම් චින්තාමේ ඥානය කියන ෆිලොසොෆයිසින් වලට. ප්‍රත්‍යක්ෂයෙන් අනුව අර ඉස්සලා කිව්වාගේ මට හරි පාළුයි ළමියෝ. අවසරයන්දී ප්‍රත්‍යක්ෂ ඥානෙ මේ කියන ගුරුවරයා හරිද කියලා ගුරුවරයා දන්නේ සුතමේ ඥානෙ නැත්තම් ඒ පොත්වල දැකපු දෙයට ගැළපෙනවද මගේ අත්දැකීම කියලා බලලා. එතකොට සුතමේ ඥානයත් අවශ්‍යයි. මම ප්‍රශ්නයක් දැම්මා. මොකද්ද? කායනුපස්සනාවේ වේදනානු වේදනාවද යන්නේ ඔය ධාතු ලක්ෂණ එහෙම දැනගන්නවා නේද කියන ප්‍රශ්නේ. ධාතු ලක්ෂණ කියන්නේ ස්පර්ශයට. ස්පර්ශය තමයි දැනෙන්නේ කායानुපස්සනාවේ වේදනාව. දැන් ශබ්දය ඇහෙනකොට ඒකටත් කියන්නේ වේදනාව. ශරීරයේ දැනෙන ස්පර්ශය කියන්නේ වේදනාව. ඒ වේදනාව පඨවි තේජෝ ආයෝ කියන ධාතු තුනක ස්පර්ශයක් එතන තියෙනවා ස්පර්ශය මවල. ඒ නිසා අපි වේදනාන් පස්සන අවස්ථෙන් අපි දකිනවා. හැබැයි ඒක ස්පර්ශය නියම වේදනාව නෙවෙයි කියලා මගේ හැඟීම. පොතේ හැටියට නම් වේදනානුපස්සනාවෙන් විපස්සනාවට යන්න නම් යෝගී ඥාන සමාධියක් තිබිය යුතුමයි. මොකද හේතුව ඥාන සමාධිය ඇති සුඛ වේදනාව තමයි යා ගන්නේ වේදනානුපස්සනාවට මූලික කාරණේ හැටියට කියලා පොතේ සඳහන් වෙයි. යෝගින්ගේ අත්දැකීම් දිහා බලනකොට ඒක එහෙමමයි කියලා අපිට හිතාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාගේවත් තනි කරම අත්දැකීම. පොදු අත්දැකීමක් විදිහට ගන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම නේද සර්? ඔය අත්දැකීම කොහොමඩක්වත් පොදු වෙන්නේ නැහැ. අත්දැකීම මම දැන් මෙතන විතරයි. අත්දැකීම කමියුනිකේට් කරන්න බෑ. ඒකයි ප්‍රත්‍යක්ෂයේ තියෙන වටිනාකම අනිත්‍ය කමියුනිකේට් කරන්න පුළුවන් ඔක්කොම බොරු. ප්‍රත්‍යක්ෂයට බඳු. ප්‍රත්‍යක්ෂයට යන්න බෑ. සුත්‍රමේ චින්තාමේ නැතුව. ඉතින් ඒක නිසා මේකෙදී පැහැයෙන දුරට අපිට මේ පරීක්ෂා කර කර කර කර හරි වැරදි වල බලා හැපි හැපි තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ කායනුපස්සනාවේ ඉඳලා වේදනානුපස්සනාවට යන්න අනිවාර්යම ධානයක් ඕනයි කියලා කියනවනම් ඒ කියන්නේ සුද්ධ විපස්සනාවක් කෙරෙන්න බෑ. මොකද කොයි එකකින් හරි යන්න වෙනවා ඒ නිසා ඒවත් මති. ඒවත් අපි පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරපුවට පස්සේ කායනුපස්සනාව වේදනානුපස්සන නෙවෙයි. කායනුපස්සනාව කෙලින්ම කෙලින්ම වේදනානුපස්සන නෑ කායනුපසනාව කෙලින්ම සංඥාවටත් යන්න පුළුවන් කායනුපසනාව වෙලින්ම සංස්කාර වලටත් යන්න පුළුවන් පටන් ගැනීමට කවුරු හරි හදනවා නම් කායනුපසනාවක් නැතුව නෑ කායනුපසනාව නැතුව නෙවෙයි ස්පර්ශය මුල් වෙන්නේ ස්පර්ශයෙන් තමයි රූප අහුවෙන්නේ ස්පර්ශයෙන් නාම අහුවෙන්නේ රූප පටවිය අපෝතේජෝ කියලා හතරට බෙදෙනවා නාම මෙතනදී වේදනා සංඥා සංස්කාර කියලා තුනකට බෙදෙනවා හිත පැත්තකට දැම්මොත් ඉතින් මේ කොයි එක දිගේ යනවද කියන එක එක එකනාගේ වෙනස්. සමහරු වායෝ ධාතුනේ බුදුහාමුදුරු ඉස්සරහින් දීලා තියෙන තියෙන ආනාපානෙදී සමහරට ඒක අහුවෙන්නේ නැහැ. ඊට වැඩිය සක්මන අහු වෙනවා. සක්මන යනකොට වායෝ ධාතුවේ වැඩි පඩවි ධාතුව ප්‍රකටයි. ඒ වගේම මේ කායනුපසනාව විතරමයි. ඒක ඒක මඟහරවල යන්න බෑ. ආනාපානදී ඇත්තක වහගත්තට පස්සේ ආනාපානෙ කෙරනවද නැත්නම් කල්පනා කරනවද කියලා හොයන්න බැරි නිසා සමහරට වේදනානුපස්සනාව මේ චිත්තානුපස්සනාව කෙන්න පුළුවන් මායාකාරී ස්වරූපේ. සක්මනේ හැබෙන්න බෑ. ඉතින් ඒ නිසා එක එක පුද්ගලයා පටවියාපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්ගෙන් රූප ධර්ම දිගේ හතර පෙත්තක් වැටෙනවා. ඒක ලියලා ආකාශ ධාතුවට වැටෙනවා. අනිත් කට්ටිය ඒක ඉවර කරලා හෝ ඒක නැතුව කෙලින්ම වේදනට බසන වේදනා සංඥා සංස්කාර කියන පෙත වලට වැටෙනවා. એટલે වේදනාවේ අදුක්කම සුඛ වේදනට වැටෙනවා. සංඥාවෙත් මර අසඤ්ඤ සංඤ්ඤ කියන විදිහට කාටවත් කියා ගන්න බැරි තැනකට වැටෙනවා. සංස්කාරවල සියලු සංස්කාරයන්ගේ කාය කාය සංකාර වචී සංස්කාර සමතේකට යනවා. කොහොම වුණත් ඒ තුන එකතු වෙලා ගියාට පස්සේ හිත අහුවෙන්න පටන් ගන්නෙ. චෛතසික තීරුම් අරගත්තට පස්සේ ඉතින් ඒ නිසා මේක මේ එක මොකද්ද කියන්නේ මේ රේඛීය ක්‍රමයක් නෙවෙයි තියෙන එක එක එක එක දිශාගත වෙච්ච පාරවල් ගොඩක් තියෙනවා ඒ දිශාගත වෙච්ච පාරදී යා යුත්තේ මොකද්ද කියලා කියන්නේ අරමුණේ ප්‍රකටතාවය තමයි ලේසිම ක්‍රමය ප්‍රකට වෙන අරමුණෙන් කියනවා තමන්ගේ චරිතය ඒ ප්‍රකට වෙන්නේ භාවනා කරනකොට හද්ද නම් භාවනා කරනකොට වේදනා නම් භාවනා කරන හිතවිලි නම් ඒකත් දවසක කර්මස්ථානයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක ඒකමයි කියලා සාතික කරගන්න ඕනේ මකන්න හදන්න නේතු. තමයිරට වේදනාවම එනවා. ඊට පස්සේ ආනපනට යන්න බෑ. ඊට පස්සේ වේදනාව දිගේ විතරම බලාගෙන පාඩ භාවනා පටන් ගන්න පුළුවන්. හැබැයි මේ වේදනාව ද්වේෂයෙන් බලන්න බෑ. ඒ වගේම නිතර එන එකක් බවට සාතික කරගන්න. ඊට පස්සේ වේදනාව දිගේ යන්න පුළුවන්. ඒ නිසා මේ පෙත සාමාන්‍ය ලෝකයට දෙනකොට පොදුවේ බුදුහාමුදුරු දීලා තියෙන කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. නමුත් වැඩේ වෙලා හැරිලා බලනකොට හැම කෙනාටම එක දිගට ඉර ඇඳගෙන ගිහිල්ලා නැහැ. තැන් තැන් වලින් පැනලා ගිහිල්ලා තියෙනවා. සමහරලාට ඉර හොඳට පොළවේ කාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විවිධත්වයේ දේශනා විලාස කියලා කියන්නේ. ඒ කියන්නේ වායෝ පොට්ටප්ප ධාතුව. අපේ හිත යොදලා තියෙන චලන කම්පන වේදව වලට හැකිලෙ පිම්බෙන ගතිය වලට නම් ඒ කියන්නේ මේ කාය අනුපස්සනාව. ඒ කියන්නේ වායෝ පොට්ටප්ප ධාතුව නැත්තම් රූප ධර්ම. වේදනානුපස්සනාවට වැඩනවා. එතකොට මේ පටවි ධාතුව මෙහෙමයි ආපෝ ධාතුව මෙහෙමයි කියලා අඳුනා ගැනීමේ ක්‍රම තියෙනවනේ අපි. එව්වා සංඥාවට වැටෙනවා. හඳුනා ගැනීම සඳහා අපි ලකුණු දාගන්නවානේ. මේ පඨවි ධාතුව, මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව. ඇත්තම ඔය හතරම ඉන්නේ එකේ. හතරම ඉන්නේ ශක්ති විශේෂකින්. නමුත් ඒ ශක්තිය යම් ප්‍රමාණයකට හැඩතල ගන්නවා. ඒ හැඩතල අපි සංඥාවේදී වෙන්කොට හඳුනා ගැනීමට පාවිච්චි කරනවා. ඊට පස්සේ සංස්කාරවල කියන්නේ දැන් මේ වෙලාවේ සැර වැඩි, ඩාඩිය වැඩි, භාවනා කරන්න නම් ෆෑන් එක දාන්න ඕන කියලා හිතනවා. එයා කන්ඩිෂන් නැති වුණා හොඳයි කියලා හිතනවා. එළියට ගිහලා භාවනා කරනවා හොඳයි කියන මේ ඔක්කොම අර තියෙන එක සංස්කරණය කරනවා. තියෙන දේ ඉඳගෙන භාවනා කරලා මේ තියෙන දේ අවබෝධ කරන වෙනුවට මට අරක තිබුණා හොඳයි මේක තිබුණා හොඳයි කියලා ජීවමනස එක්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් ඉතින් ඉඳගෙන කල්පනා කරනවා ෂා අපරාධය එයා කන්ඩිෂන් එක දාලා වාඩි වුණා නම් එක්ක ෆෑන් එක දාගත්තා නම් එතකොට අර ධාතු මතින්ම සංස්කරණය වෙනවා. ඒ පෙන්වන්නේ ඒ පුද්ගලගේ චරිතේ. නමුත් ඒ පුද්ගලට වෙන්නේ මේ චරිත බල බල ඉන්න වෙලාවන්නේ ෆෑන් එකක් නැහැ. කතා හරියන්නේ නැහැ. එක්කමට එළියට යන්න දෙන්නේ නැහැ. ඉතින් අන්නේ විදිහට මේ මේ වෙලාවේදී ඉස්මතු කරන දේ ධර්මයක් විදිහට බලනවා නම් මම මාගේ හැඟීමකින් තොරව ඒක උගෝ උසස් භාවනාවක්. නමුත් අපිට ඒක කරන්න බෑ මොකද මොකද අපේ මේ හරි වැරදි සුභ අසුභ ස්ථිර වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි ඒක වැරදි වැදිච්ච ගමන් ඒ වැදිච්ච එකත් එක ද්වේෂ කරගෙන ගැටිලා මේ මට ආනාපාන කරන්න බැරි මේ කාරණා නිසා මේ කාරණාවේ සමහරකට මේක වේදනාව වශයෙන් ප්‍රකාශ වෙනවා සමහරට සංඥා වශයෙන් ප්‍රකාශ වෙනවා සංස්කාර වශයෙන් ප්‍රකාශ වෙනවා මට මොකෙන්ද මේක එන්නේ කියලා දැනගන්න තරම් විවේකයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ආතයන්සේ ඥාණයෙන් බල්ලා කිව්වාගේ Tamanට අල්ලතයි මේ මොකාටද එන්නේ මේ කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා අපි කරන්න හදන්නේ සද්ද භාවනා කරනකොට සද්ද එනවා මට භාවනා කරන්න බෑ කියලා ඕනේ සද්ද නැති තැන් හොයන ඒතකොට සංස්කාරමේ සංඥාෙන් හදනකොට මේක මේ අසවලා කරපු වැඩක්. කවුරු හරි ඕනියම් කරලා වෙන්නේ නැති. එහෙම නැත්නම් මට මනුස්ස බලවේගයක් තියෙනවා, අමනුස්ස බලවේගයක් තියෙනවා. අරක මේක තියෙනවා කියලා සංඥා පටලවා ගන්න. පටලවන එක එළියට දාන්න. සංස්කාර වලට ගියාට පස්සෙත් මේ ඇතුලේ හිතෙන් එන හොලමක් කියලා දන්නේ මේ ෆෑන් එකේ නැති අඩුපාඩුව. එහෙනම් මේ අවුව පායලා වැඩි. එහෙනම් බලාකුළු වලින් බාර වැඩි කවුරු හරි පිට හොයනවා. ඉතින් පිට එහුවට පස්සේ මේ මනසට අර පේන දේ පේන දුකක් කරදරයක් විදියට හිරිහැරයක් විදියට නමුත් මේ තමන්ගේ රෝග ලක්ෂණ චරිත ලක්ෂණේ පෙන්වන මේ ලක්ෂණේ විදිහට තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න නම් සෑහෙන දියුණු වෙන්න ඕන. ඒකේ කෙල පැමිණිච්ච තමයි බුදුහාමුදුරන්ට අනික් මනුස්සය නලියනකොට කිය හැකි මෙයාට මෙන්න මේ චරිත තියෙන්නේ කියලා. ඇතිවීම නැතිවීම දකින්නයි කියලා කියන්නේ ඇති වෙන දේ දිහා මධ්‍යස්ථයෙන් බලන්න eBay. ආපු එක දිහා ද්වේෂයක් මත උනොත්. එහෙනම් ඉතින් සෑහෙන දුරට අවස්ථාව තියෙනවා. සමහරවිට වේදනාවේ ඇතිවීම නැතිවීම දකින්නවනේ වේදනානුපසන ධම්මානුපසන දෙකම යනවා. සංඥාවේ ඇතිවීම නැතිවීම දෙක දකින්නවනේ චිත්තානුපසන ධම්මානුපසන දෙකම යනවා. සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නවනේ චිත්තානුපසන ධම්මානුපසන දෙකම යනවා. සමහරවිට එතකොට කායනුපසනාවත් ඒ කියන්නේ වායෝ පොට්ටබ ධාතුවක් දකින්නවා. ඉතින් එතකොට එකම සංසිතේ පැතිකඩ තුනක් දකිනවා. ඇති වෙච්ච ධාතුව දකින්නවා. ඒ ධාතු නිසා ඒක හැඩ වෙනස් කරන්න හදන හිතවිලි ටික දකිනවා. මේ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා දකිනවා. එතකොට අනුපසන රාශියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මිනිස්සයා මඩෙන් ගොඩ ඇවිල්ලා දැන්. එහෙම නැත්නම් මඩේම ඉඳගෙන මඩේ ඉන්න බව දන්නවා. ඉතින් එතකොට ඒ මිනිස්සයාට ඒ පීඩාව අඩුයි. ඔක්කොම ධර්මතාව වශයෙන් තමයි පේන්නේ. පැහැදිලිවම අපි එදිනදා වැඩ කරනකොට අපිට පේනවා කවදාකවත් මිනිස්සෙක් මේ අතාර්කික හැසිරීමක් නැහැ. එයා ඒ හැසිරීම හැසිරෙන හේතුවක් සහිතව. අපි හේතුව නෙවෙයි අයින් කරන්න දැන් මනුස්සයා අයින් කරන්න දැන්. නැත්නම් ඌ වැරදි කරනවා කියලානේ. නමුත් හොඳට හොයාගෙන බැලුවොත් හැම මිනිසෙකුටම ඒ දේ හැසිරෙට හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්න තමන්ට ප්‍රශ්නයක් කරනකොට තමන් හේතුව දැකලා පුරුද්ද තියෙනවා. පුරුදු තිබ්බම ඒතකොට මේ මනුස්සයා හැසිරුණට අනුකම්පාවක් හිතනවා. ඉතින් මමත් ඔතන හිටියනම් ඔච්චර තමයි. මොකද අපි අර ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තෙන් බලනකොට අපිට ඒව බල බල ඉන්න වෙලාවක් නැහැ. අපිට සිද්ධ වෙනවා මනුස්සය ගැන තීන්දුවක් ගන්න. ඒක අනිතර කර්මයක් කළා අපිට කවදා හරි ඔතෙන්ට වැටිලා ඔතෙන්ට බලපත් වෙලා ඕක ගෙවන්න වෙච්ච දවසේ තමයි තේරෙන්නේ ඇයි හත් දෙයනේ මෙච්චර දන් දෙන පින් දකින්න මට මේ කර්ම පහළ වෙන්නේ මොන කර්මයක්ද බුදුහාමත එක්ක බොරුවක් වෙන්න නැති කියලා තියෙන කියලා හිතනවා. නමුත් Taman දන්නේ නැහැ. අර මේ මනුස්සයාගේ දෘෂ්ටි කෝණයෙන් ඉඳලා ප්‍රශ්නේ දිහා බලන්න අපි පුරුදු කරලා නැහැ. බෝධිචිත්තය හෝ එහෙම නැත්නම් ඔය කියන විපස්සනා යනකොට අපිට තේරුම් ගන්න අරගන්න වෙනවා මොනම ක්‍රමයක් නිසාවත් බුදුහාමුදුර අපිට විධායක බලයක් දීලා නැහැ අනුගමන තීන්දුව කරා. තීන්දුව කරොත් ඔබ තීන්දුව වෙනවා. ඒ නිසා මේ යටවැච්චිච්ච මිනිස්යාගෙන් සලූට් එකක් ගාලා අහන්න ඕන මැසිනා මේ වෙලාවේදී කරන්න දෙයක් නැහැ. මොකද කියන්නේ? මිනිහා කැමති වුණොත් අපි දිනු. බලපෑමක් කරා නම් අනිවාර්යයෙන්ම ඒක අපාය පොතේ ලියවෙනවා. පස්සේ දවසක කාඩ් එක පෙන්නකොට මෙන්න මේකයි කියලා අපි කියනවා අපි දෙම හිතලවත් නැහැ කරලවත් නැහැ යද්දීනේ මට උනේ කියනවා. ඉතින් ඒ නිසා අනුන්ගේ වදිහා බලන්න යන්න ඉස්සල්ලාම Tamanට ඇති වෙන එක නිකන් රැල් බුරුටලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගන්න කොට අනුන්ගේක තේරෙනවා. තේරුණාට පස්සේ මේ ලෝකේ කවදාකවත් නොවිය යුත්තක් වෙන්නේ නැහැ. වෙන්නේ වෙන්න ඕනේ දේ. අපිට ඒක තේරෙන්නේ නැති එක වෙනම කතාවක්. අපිට ගැලපෙන්නේ නැති එක වෙනම දෙයක්. ඒත් ලෝකේ සිද්ධ වෙන්නේ විය යුතු දේවල්. අපිට ඒකට ෆිට වෙන්න බැරි නිසා අපි හරුවත්ඥ නැහැ. සරුවඥයි කියලා කියන්නේ වෙන ඕනම දෙයකට පිළි අරගෙන මේක අතහැරලා දාලා යන්න තියෙන වගුල. හොදලා තිබ්බත් එකයි, දාලා ගියත් එකයි. ඒක තමයි නිස්සාරණ අධ්‍යාසය කියලා කියන්නේ. ඒකට ඉන්න ලේසි නෑ. මේ මේ ආයසතුන්ගේ අදහසක් තියෙනවා. ආයසතුන්ගේ අදහසක් කියන්නේ සංහාව කියනම දානවා පාන්නේ කියලා. මට සම්පූර්ණ කරන්න බෑ කියලා. ඒ ඇයිට බැරිද මේ පංචකාම වේදනාව සුඛ දුක්ඛ අදුක්කම සුඛ වශයෙන් ඒ සතර ඉරියව්වේ ඒකේ සිට ගල්වලා එයාට බැරි නිවන් සක්මන් කරන්න බැරි එකක් නම් බෑ. ඒ තරම් දෙයක් කරන්න බැරි එකක් මේ සාමාන්‍ය පර කරත් එක්ක කරන්න බැරි එකට ඔය බෙන්ස් කාඩ් දීලා හරියන්නේ නැහැ. ඇඳක වැටිලා හරි ඉන්නවා. ඒ කියන්නේ ඔබ දැන් ඇඳේ ඉන්නකොට ඔබට බෑන්නේ. පෙරලෙන්න ඕනේ. හිත එහෙන් කකියනවා. ඒකට පංචකාම වේදනාව එයාට මුකෙන් හරියනවා. කන්න ගියත් වෙනවා. එක්ක විපාකම වෙනවා. එක්ක ඇල්ම වෙනවා. එක්ක මුකුත් නැහැ. උදාසීනයි. ඔය තුනේ ඔය මනුස්සයා හිත තියාගෙන ඉන්නේ මගේ හිතේ ස්වභාවය දැක දැකයි කියන්නේ. අර වේදනා ස්වභාවය. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. තුන් ඉරියව්වේ. හතර ඉරියව්වේ. පංචකාම වේදනා. න්‍යාසදී කනකොට ඕ මට ආසයි කනවා. ඒ ලුණු දාලා නැහැ. හරි ලුණු නැහැ. හොඳයි. නෑ මොකුත්ම නෑ. හරි හොඳයි. මේ විදිහට එයා හිත පැවැත්වුවොත් එයාට නිවන් දකින්න බැරිද? නෑ, ඇත්තට මේක පවත්වන්න පුළුවන් වෙන විදිහට ලෙඩ වෙන්න ඉස්සර වෙලා වයසට යන ඉස්සලා ලෑස්ති වීම තමයි භාවනාදි කරන්නේ. නමුත් එහෙම සූදානමක් නැතුව අතෙන් ගියාට පස්සේ ඉතින් මොකුත් කරන්න බෑ. මුල ඉඳලා කරගෙන යනවනම් ඒක ඉතින් ඇත්තටම ඊට ඒ தත්තට යන්න ඉස්සරලම ඕනම අභියෝගයක් කරනකොට සක්මන් කරන්න බෑ කියලා බලන සක්මන් කරන්න බැරියයි කියලා දන්නවනේ. වේදනා මේ මේ ආනපානෙන් නැත්තම් ආනපාන නැතුනට මැරිලා නැහැ කොහෙන් හරි යෝගේ තියෙනවනේ ලකුණක් අල්ලන්න පුළුවන් ඒක බෑ කිය කිය යන කෙනෙකුට අතෙන්ද යන්න පුළුවන් වෙනවයි කියන එක මේ වෙලේ දුවලවත් දිනන්න බැරි එක ඔලිම්පික් ගියොත් නම් මඩ මෙඩල් ගහන්න පුළුවන් කියන කතාව. එතන ගහන්න බෑ මේ වෙලේ දුවලා දිස්ත්‍රික්ක මට්ටමෙන් දුවලා රට මට්ටමෙන් දිනුවට පස්සේ තමයි අඩු ගන්න ඔලිම්පික් යන්නවත් පුළුවන්. ගියාට පස්සෙත් පෙළෙනවා. නමුත් ගියත් ලොකු දෙයක් නේ. ඒ නිසා බලන්න ඕන ඔලිම්පික් ගිහිල්ලා ගහන එක කරන්න අමාරුයි. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණයට ආදන්න වෙලා ඒ ගැඹුරු දේවල් කරන්න අමාරුයි. හොඳට ඉන්ද්‍රයන් සම්පත්තියේ තියේදී කලු කෙස් තියෙන බද්දරය වුණ වයසේදී පුළුවන් නම් ටික ටික ටික ටික තමා කරා පැමිණ හැම දෙයක්ම කර්මස්ථානයක් කරගන්න. ඒකට අර මර ලෙඩ වෙනවා කියන එක දුකක් නෙවෙයි ආට. යාට හොඳ විවේක අවස්ථාවක් ඉඳගෙන එන හැම එකම අර කරපු අත්දැකීමෙන් දැකගෙනගෙන කරගෙන යන්න. මොකද මේ වෙලාවේදී හීනමානයත් බයත් තද බලවටට පහළ වෙනවා. එහෙම තත්ත්වයකදී සත්‍ය ක්‍රියාත්මක කරන්න හරිය අමාරුයි උග්‍ර සතිය දිනු කරගො නැති කෙනෙකුට. හුඟක් වෙලාවට මේ ඒ භාවනා කරපු අයපව ලෙඩ ඇන්තර වැටුණාට පස්සේ විකාර කරනවා. ඒ කියන්නේ ඒ ඒ මට්ටමට සාමාන්‍ය ජීවිතයේ සතිය නැගින්නේ නැහැ. මොකද සාමාන්‍ය ජීවිතේ ඇතර අභියෝග නැහැ. අතෙන්දි ජීවිත තර්ජනය වෙනවා. හීනමානයට වැටෙනවා කොන් වෙනවා. ඉතින් එතෙන්දි හරි අමාරුයි මේ සතිය පැවැත්වෙන්නේ නැතත් සාමාන්‍ය මානසිකත්වයක් පවත්වා ගන්න අමාරුයි. මේ භාවනා කරන කෙනෙකුට කැන්සර් එකක් එන්න ඕනේ. ඒ ඒ එන ෂොක් එක දිහා බලන්න. අනික් මිනිස්සුන්ට වැඩි එයාට එන ප්‍රශ්නේ why me? ඇයි මට මේ මේ කැන්සර් එකක් ආවේ? මේ අර මම ඉන්නකොටත් කිව්වා මේ ඔච්චර හොඳ ගැඹුරු ධර්ම විනිශ්චද්ද භාවය අර මේ දේශනා කරපු ක්‍රිෂ්ණමූර්තිත් මරණ කැන්සර් එකකින් කියලා. ඉතින් මම කෝ හදෙයනේ මිනිහා මැරෙන්න මොකක් හරි කොනක් තියෙන එපා. කැන්සර් එක නැත්තම් හෙම්බිරිසාවක් හරි එන්න එපා. මොකෝ නොමැරෙන්නද? භාවනා කරයි කිය. ප්‍රශ්න තියෙන එක නෙවෙයි කැන්සරයක් එනකොට ඒ මාස කොහොමද ඒකට වැඩ කරන්න කියන එක තමයි වැඩි. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කිව්වා ඒ chance එක ගන්න යන්න එපා. දෙඩ වෙනකන් ඉන්න එපා. දෙඩ වෙච්චාම ඩබල් බෝනස් හම්බුවේ කල්ලාතු හොඳට සතිය වඩාන කියොත්. ඒ නිසා මේ එදිරිතා ජීවිතයේදී කරන දෙයක් ඒ කියන්නේ සතියෙන් කරන්න බැරි දෙයක් නැහැ කියන මට්ටමට පුරුදු කරන්න. පුළු පුළුවන් තනින් පටන් අරගෙන දිනු කරන දිනු කරන යනකොට ඒකට පොඩි වෙනසක් ඇති වෙන හැම බාධාවක්ම සාධකයක් වෙනවා. පරීක්ෂා කරන කාරණාවක් වෙනවා. අපිට හැමදාම බාධකේ බාධකේ වශයෙන් පේනවනම් ඒ කියන්නේ අපේ දියුණුවක් වෙලා නැහැ. නිසා දවසක පුළුවන් වෙන්න ඕනේ මේ බාධාවේදී බාහිරින්ද මේක ආවේ ඇතුළෙන්ද කියලා බලන්න. ඇතුළෙන් නම් ආවේ ඒක ලොකු ජයග්‍රහණයක්. අපි ඊට පස්සේ ඇතුළ වැඩ කරනවා. ඒ කියන්නේ ආසවානුසේ ධර්මේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා බාධා කරපු කෙනාට බුලත් අතක් දීලා වඳින්න හිතනවා එදාට. ඌ විතරයි නියම ධර්මය උගන්වන්නේ. අනික් කට්ටිය සෙකන්ඩ් හෑන්ඩ් එක දෙන්නේ අරු දෙනවා වෙත්ත කපලා හරියටම හිංසා කරනවනේ අපිට. හරියටම ආත්මයට ගහනවා. ආත්මයටම අපේ මාන්නකාරකමට ගහනවා. හරියටම අපේ කැමැත්තට ගහනවා. ඉතින් එතකොට තමයි අපිට අර ලොකු ගැම්මක් එන්නේ මේ කෙලෙස් වේගෙ එන්නේ. අන්න ඒ වෙලාවේදී දැක ගන්න පුළුවන් වුණා නම් මේ කෙලෙස් කියලා කියන්නේ මේ මනසේ අවිස්වාට ඇතුලේ තිබිච්ච එකක් කියලා අර මනුස්සයාට ස්තුති කරන්න දෙනවා මිනිහා තමයි ඇත්තට මේක මතු කරලා දුන්නේ කියලා. එතකොට අර දුක්ඛ සත්‍ය කියන එක ආර්ය සත්‍යයක් බාටපත් වෙනවා. වෙනද දුකයි කිව්වට කී ආර්ය තත්ත්වයක් තියෙනවා බුදුහාර කියන නිසා දුක නම් මහන්නේ දුකයි තමයි. නමුත් දුක දුක බව අවබෝධ කරනා විතර සැපක් මේ ජීවිතේ නැහැ කියලා. ඒක අවබෝධ කරලා දෙන්න වෙන්නේ දේවදත්තගෙමයි. ඒ කෙනෙහිල කොනහඬ ජම්මාන්තරගත වෛරක්කාරයෙක්ම ඉන්නවා. ඌට තෑගි දෙන්න වෙනවා අන්තිමට. ඌ විතරයි අනික් කටියට වැඩිය අනුකම්පා විරහිතව දෙනවා. කාලවරේ. අනේ එදාට තේනවා කාටවත් බෑ අපිව යට කරන්න මොකද එන එන එක අපි ආහාර කරගන්න. එතකොට මේ මේ මනුස්සයාටත් ගහන්න බැරුව යනවා මොකද මේ මනුස්සයාට ගහන්න පුළුවන් අපි වෛර කරොත් විතරයි. වෛර කරන්න දෙහිටියොත් එකක් දෙකක් ගැවුවට පස්සේ ඉතින් වැඩක් නැහැ නේ මේ ගර්වේ මල පව් ගන්න කැමති නැහැ නේ කවුරක කරේ බණ හිටපුවාම මේ වෛරයත් ඉවර වෙනවා. අපි ඒක මේ භාවනාවට කර්මස්ථානයක් කරගැනීම සිදු වෙනවා. හැබැයි ඒක මම කියනවා ඉහළම මට්ටමක් මම මේ කතා කරන්නේ. පරියංකේ සතිය පිටවනවත්, සක්මනවත් නෙවෙයි. ඉහළම මට්ටමක් ඒක තමයි අද සාසනයට අත්‍යවශ්‍යයි. හරි වෙලාව හරි. එහෙන් කට් කෙරුවද කට් උනාද දන්නේ නැහැ. මේ කොහොම හරි අපි ඒ කට්ටිය පිටියන්තු හරි කමන්නේ ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳලා අපි එනම් දවසේ ධර්ම සාකච්ඡාවේ මේ අනුසා අනුමෝදනාව කරලා වැඩ කටයුතු නිම කරමු කියලා මම යෝජනා. ඉන්නවා එතකොට අපි ධර්ම සාකච්ඡාවේ යම් කුසලයක් රැස් කරගන්න නම් ඒ කුසල ශක්තිය නිසා